ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සාචිල් දෙනාම සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං බික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාරකස්ස සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව manussස්ස දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවේචරිතං මනසා තමං ජානාමි නජානාමි ති වදෙයං තං මමස්ස මුසාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළු දීගත කරන දෙවෙනි දවසේ ඉතින් අපේ කාලසටහන හැටියට සෑම දවසෙම යෙදී සිටින යෙදී යෙදී තිබෙන ධර්මදේශනා කාලයයි දැන් එළඹිලා තියෙන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දේශනා මාලාවේ දෙවෙනි දේශනාව ඉදිරිපත් කරගන්නයි අද සම්මත වර්ෂයෙන් ජූනි මාසයේ 22 වෙනිදායි සටහන් වෙලා තියෙන්නේ. ඊයේ මතක් කරගත්ත පරිදි සම්මත කරගත්ත පරිදි සාකච්ඡා කරගත්ත පරිදි මේ දේශනාවලියටම අපි ඉස්සරහින් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශිත ශූන්‍යතා පරිසංයුත දේශනාවක් වෙන කාලකාරාම සූත්‍රයයි ඒ සූත්‍රය ਸਰවඥ දේශනා වල සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙනවා. ඒක චතුක්ක නිපාතේ නැත්නම් හතරේ කාරණා සටහන් පොතකයි පොතේයි මේක සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ කාලකාරාම සූත්‍රයේදී ਸਰවචන් වහන්සේ ਸਰවඥතා ඥානපත් වෙච්ච එහෙම නැත්නම් චීනාශ්‍රව බාටපත් වෙච්ච කෙනෙක් ලෝ ලෞකික මිනිසුත් එක්ක සාකච්ඡා කිරීමක් ලෞකික මිනිසෙකුට ඒ තමන්ගේ தত্ত্বය පැහැදිලි කර දීමට කරන උත්සාහයක් නිකන් පාපෝච්චාරණයක් වගේ උත්සාහයක් තියෙනවා. කියවගෙන යනකොට විශේෂයෙන්ම අපේ ඒ දක්ෂ ස්වාමීන් වහන්සේලා දීලා තියෙන අර්ථකතන දිහා බලනකොට සාමාන්‍ය පෘ탁ජනෙක් සරුවච්චන් වහන්සේගේ කමඨහන සුද්ධ කරන්න හදනවා වගේ. සරුවච්චන් වහන්සේ කමඨහන සුද්ධ කරගන්න හදනවා. එතකොට මේ පෘ탁ජනයා එයාට තේරෙන විදිහට හරස් ප්‍රශ්න අහනවා. අහනකොට අහනකොට සරුවච්චන් වහන්සේ පෘ탁ජන කෙනාට තේරෙන තාලෙට තමන්ගේ අත්දැකීම ඉතාමත්ම සූක්ෂමව ඉතාමත්ම පටල නොපටල වෙන තාලයකට ඒ වගේම අර පෘථග්ජනයට ඒක එතෙන්ද ඇදලා ගන්න මට්ටමට යා කමටහන් තමන්ගේ විස්තරේ කියනවා. මට භාවනා කරනකොට මෙහෙමයි වුනේ කියලා කියන විස්තරයක් වගේ යන්නේ. ඒ ස්වරූපෙන් බැලුවොත් මේක අර ගැඹුරු ශූන්‍යතා පරිසංයුක්ත දේශනාව ගැඹුරු නිම්බාන පරිසංයුක්ත දේශනාව අපිට ටිකක් දිරව ගන්න පුළුවන් වෙයි. ඒකදී සරුවත් දැනස කොච්චර අපහසුටපත් වෙනවද කියලා මේ තමන් අත්දකින්න දේ ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ ඒ ගැන කිසිත් දන්නේ නැති සම්මුතියේ ඉන්න නමුත් sannivedanaye දන්න ගියෙක් එක්ක sannivedanaye කරන ජවනිකාවක් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙදී ඒ ඉදිරිපත් කරන තර්ක ක්‍රමය භාෂාව ව්‍යාකරණය sannivedanaye අන්තිමටම සියුම් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පුංචි වචන මෙහෙවීමකින් අරදීමකින් වැරදි අදහස් වැරදි sannivedana යන්න පුළුවන්. ඉතින් ඒකදී ඉස්ලාම ਸਰවඥාන්සේ කමඨාන සුද්ධ කරනවා පෘථග්ජනෙක් ඉදිරිපිට කියනවා යං හි භික්කවේ සදේව කත් ලෝකස සමාර කස්ස සම්බ්‍රමණක් සත් සමනක් බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දික්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනිචරිතං මනසා තමහං ඥානාමි මම භාවනා කරනකොට මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ඒ දිට්ට දකින් මිනිස්සු දකින්න දේවල් මනසුතං අහන දේවල් මුතං ගන්ධ රස පහස විඳින දේවල් විඤ්ඤාතං මනසෙන් ගන්න ලද නැත්නම් නාම ධර්ම පත්තම් පරියේෂිතං ඒකෙන් තමන් පත් වෙච්ච තැන ඒ නිසාම පරිේෂණය කරගෙන ගිය තැන අනුවිචරිතං මනසා මනසෙන් විමසා බලනොලද ඒ සියල්ලම මට භාවනා කරනට වැටහෙනවා. ඒ කියන්නේ මොනම විදියකටවත් මේ පෘථග්ජනයාගේ භාවනාවයි මේ සරුවචනාංශයෙන් පෙන්වන්න හදන භාවනාවේ මොනම වෙනසක්වත් නැහැ. මේ සරුවචනාංශයට කෙලෙස් එන්නේ නැහැ. එන්නේ පින් පැත්ත විතරයි. එහෙම නැත්නම් මේ අභිඥා කැට කැට එනවා. එහෙම නැත්නම් ධ්‍යාන මාර්ගඵල පෙළට පෑදෙනවා කියලා දැන් පෘථග්ජනයා හිතාන ඉන්නේ පෘථජන බෞද්ධෙක් නම් විශේෂයෙන් ගොඩක් ලනුව කාලා තියෙනවා. ඒතර සරුවචනාංශය දිහා බලන්නේ අමුතුම කෝණකින් සරුවචනාංශය කියන නෑ කිසිම වෙනසක් නෑ. මම භාවනා කරනකොටත් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ දේව ප්‍රජාව සහිත මේ ලෝකයේ සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරියේෂිත අනුවිචරිත මනස කියනවා මේ සියරම මම දන්නවා. මේ එකක්වත් ඉක්මවලත් නෑ නොදැනිත් නෑ නැත්නම් මේක බේරිලා තේරිලත් නෙවෙයි මට එන්නේ. ෆිල්ටර් එකට දාලා පින් පැත්ත විතරක් එනවා. පව් පැත්ත අයින් කරන කතාවක් නැහැ. ඒ වගේම කියනවා සාමාන්‍ය මිනිස්සු දකින ඒ දැක්මමයි මට තියෙන්නේ. මොකක්වත් වෙනසක් නැහැ. කියන්නේ මම මිනිසෙක්. මම මේ බ්‍රාහ්මණේ බ්‍රහ්මයෙක්වත් ගාන්ධර්වයෙක්වත් දෙවියෙක්වත් ඉන්ද්‍රජාලයෙක්වත් දේව පුත්‍රයෙක්වත් නෙවෙයි. මිනිස්සෙක්. ඊට පස්සේ කියනවා මේක දකිනකොට ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකයේ මේ සෑම දෙකීමක්ම සෑම ඇසීමක්ම සෑම විඳීමක්ම සෑම හිතින් ගන්නා ලද දෙයක්ම අර කියන ලද පත්තම් පරිේශිතං අනුචරිතං මනසාකින්ද මනසෙන්පත් වෙච්ච එහෙම නැත්නම් පරිේශන කරන ලද එහෙම නැත්නම් විමසන ලද ඒ සියල්ල මම ඔය මේ මතු පිට දැක්ම නෙමෙයි ඒක විනිවිදත් මට පේනවා එහෙම නැත්නම් ඒ වගේ මූණත වටිනාකම සම්මුති වශයෙන් මම දැකලා ඒක ගැඹුරට විනිවිදින්න පුළුවන්. නැත්තම් නෙය්‍යාර්ථ නීතාර්ථ කියන දෙකම මට පේනවා. වෙන විදිහකට කියනවා නම් අර්ථ ධර්ම වශයෙන් සිව්පිලිසිම් ව්‍යාපත්වල පෙන්වන්න තියෙන මිනිස්සු ලෝකේ දිහා බලන්නේ අර්ථයි. අර්ථය කියන්නේ අර්ථ ශාස්ත්‍රය. ඒ කියන්නේ කීයකට හම්බ කරගන්න. මිනිස්සගේ බැල්ම තන්නේ ක්‍රම අර්ථ අත්තපඤ්ඤා අසුචි මනුස්සා කියලා සරුවචනාංශි දේශනා කරලා තියෙනවා මේ කග්ගවිසාන සූත්‍රයේ අවසාන ගාථාවේ මිනිස්සෙක් යමක් තියා බලනවා නම් ඒක කෑදරෙන්මයි බලන්නේ ඒක ලබ. ඒකෙන් යමක් තණ්හාවක් උපදවා ගන්නද එහෙම නැත්නම් ඒක සංසන්දණයෙන් තමන් උසස් කරලා පහත් කරලා ගන්න මාන්නයක් ඇති කරගන්න. එහෙම නැත්නම් මේ දැක්කේ මමයි. මම විතරයි දැක්කේ කියන ඔය තණ්හාවට හෝ මාන්නයට හෝ ditthියට අනුකූල අනුයාත කොටස් පමණමයි මිනිස්සයා දකින්නේ. අනෙක් දේවල් ගණන් ගන්නෑ. ඒ නිසා යමක් මිනිස්සෙක් කරනවා නම් කියනවා නම් අහනවා නම් ඒ සියල්ලම අත්තට්ටයි. අත්තට්ටයි කියන්නේ තමන්ගේ අර්ථ සිද්ධිය සඳහායි. අත්තට්ට පඤ්ඤා මිනිස්සයාගේ ප්‍රඥාව තියෙන තමන්ගේ කුට්ටිය කඩා ගන්න. තමන්ගේ මේ වාසිය ලබා ගැනීමට ඒ වාසිය කියන එකෙන් අදහස් කරන්න මෙතන තණ්හාමාන දිට්ඨි නැත්නම් ප්‍රපංච. අත්තට පඤ්ඤා අසුචි මනුසා මේ සියලු මිනිස්සු අසුචි කක්කා. වෙන මොකක්වත් ගන්න දෙයක් නැහැ බුදුහාම කියන මේ සේරම කක්කා. ඒ මොකද බලන්නේම තණ්හාවෙන් මානෙන් දිට්ටියේ. ඒක නිසා අත්තට පඤ්ඤා අසුචි පඤ්ඤා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. ඒ වගේ අසුරකදී හෝ අනුන්ගේ ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් බලාපොරොත්තු වෙන නිස්කාරණේ අසුරු කරන කල්යාණ මිත්‍ර ලෝකේ දුර්ලභයි. ඇසුරකින් හෝ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ඒ ආශාවල් සම්පූර්ණ කර ගැනීම. ඒක තණ්හාමාන දිච්ච වශයෙන් නැත්නම් ප්‍රපංච වශයෙන් එහෙම නැත්නම් අපි ලෝභ දෝෂ මෝහ කියලා ගන්න එකත් ගන්න පුළුවන්. මේකටයි ඇසුර පවත්න්නේ. යම් කිසි කෙනෙක් ඇසුරක් පවත්නවා නම් තව කෙනෙක් එක්ක මේ තණ්හාවෙන් මාන්නෙන් දිච්චෙන් ගැවසී නොගෙන එහෙම නැත්නම් අපි රූපයක් බලලා ඇහැ රූපයත් එක්ක ඇසුර පවත්නවා. කන සද්දයක් එක්ක ඇසුර පවත්වනවා මේ පවත්වන ඇසුරේදී කිසිම තණ්හාවක් හෝ මාන්නයක් හෝ දික්ෂයක් එහෙම නැත්නම් ප්‍රපංචකරණයකින් තොරව ඇසුරක් මේ ලෝකේ නැහැ මේ හරහා වැඩ කරන්නේ ප්‍රපංච ටික තමයි ඒ ප්‍රපංච සහිතව දැකීමට තමහං ඥානාමි කියලා සරුවත්යන් සඳහන් කරනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ ඇසීම් දැකීම විඳීම් දැනීම් අනිකුත් ඒ පත්ත පරිේශිත අනුවිචරිත කියන දේවල් සාමාන්‍ය ලෝකයා දකින ප්‍රපංචකරණය හරහා දකින දැකිල්ලත් මට තියෙනවා. මට මේ ප්‍රපංචකරණය ගලවලා දාලා එහෙම වුණොත් ඒකේ විචිත්‍රකරණය එහෙම නැත්නම් ආලවට්ටම ගලවලා දාලා ඒක දිහා බැලුවොත් පේන එකේ ගැඹුරත් මට පේනවා මේක අපිඥාව කියලා කියනවා. තමහන් තං අබ්බඤ්ඤාසි මට ඒක පේනවා. ඒ වගේම තං මමස්ස විදිතං ඒ පෘ탁ජනේ බලන ස්වභාවයෙන් බලන අහන ගන්ධ රස පහස විඳින හිතන දේවල් මම ඇත්තටම මට වේදනාවක් දැනෙනවා මම ඒක හරහා දකිනවා ඒක විනිවිද දකිනවා එහෙම නැතු ඒවා මේ මගාරවල උඩින් පැනලා යෑමක් නෙවෙයි ඉතින් ඒක ඒ විදිහට තමන්ගේ කමටහන ඉදිරිපත් කරලා තං න ඒ විදිහට ඒව න උපට්ඨාසි කියලා කියනවා. නමුත් මම ඒ වගේ ස්ථාවරයක් ගන්නෙ නෑ. මම ඒ වගේ ඒව නිසා හිත ප්‍රපංචකරණයට යන්න දෙන්නේ එච්චරයි වෙනස. සාමාන්‍ය මිනිස්සුන් වගේ සාමාන්‍ය මිනිස්සුක දකින්න ගොඩක් කරට මුනත මට පිට වටනක මේකත් මම දන්නවා. ඒක විනිවිද දකින්නත් මට පුළුවන්. ඒක නිසා තනියෙන් බලනවා වගේ නෙමෙයි අත් දෙකෙන් බලලා ගැඹුරු මට පේනවා. ඒ වගේම මේ බලනකොට තනි ඇහෙන් බැලුවොත් ඒ කියන්නේ පෘථග්ජනකම සහිතව තණ්හාමයන්ගේ දිට්ටි දකපුවාම සහිතව ගියාම මිනිස්සෙක් එක බලලා කොහොමද ඒක වින්දනය කරන්නේ කොහොමද ඒක රස විඳින්නේ ඒක මගේ කියාගන්නේ ඒක අල්ල බදාගන්නේ කියන එක මට හොඳට තේරෙනවා ඒ වගේ මේ තණ්හාව නැති ගලවපුවට පස්සේ ඒක දිහා බලනකොට ගේ හොම ගන්න දෙයක් නැහැ සියල්ලෙම තියෙන සමරසය එතකොට ඒක විඳින හැටිත් මට තේරෙනවා ඒක අභිඥාවෙන් තේරෙනවා නමුත් මේ කොයි එකක් හරි මිනිසුන්ට වැඩිය මම ගැඹුරක් දැක්කා කියලා හෝ එහෙම නැත්නම් මේ මිනිස්සුયો දකින විදියට මනුසකමට රූප සද්ද ගන්ධ රස මම විඳිනවා කියලා හෝ කිසිම විදියකට සරුවචන්හන්සේ එකෙන් නම්බුවක් ලබන්නේ අල්ලා ගැනීමක් කරන්නේ නැහැ එහෙම නැත්නම් මේ ස්ථාවරයක් ගන්නෑ එහෙම නැත්නම් මේක පිළිබඳ විනිශ්චයකට එළඹෙන්නේ නැහැ විනිශ්චයට එන ලැබෙන ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. මොකද ඊගාව චිත්තක්ෂණේ මේ මොනත වෙනස් වෙන්න පුළුවන්. මේක වෙනස් වෙන්න පුළුවන් නිසා උන්වහන්සේ කිසිම වෙලාවක හරි මම මේ ස්ථාවරේ දැන් ඉන්නේ මේ ස්ථාවරේ ඉනකොට මන්න මේ නෙමේ විනිශ්චය මම ගන්නවා. මේක හරි මේක වැරදි කියලා කිසිම වෙලාවක සරුවචනාංශයේ අර උපස්ථානයට ගන්නේ නැහැ ස්ථාවරයක් ගන්නේ නැහැ. ඒක ඒකට හේතු වෙන්නේ නැහැ. මේ ඒක පැත්තකට ඡන්ද දෙන්න යන්නේ නැහැ. ඉතින් මේක ප්‍රකාශ කෙරුවට පස්සේ පෘථග්ජනයෙකුට පැහැදිලි මේ ව්‍යාකුල දහයකටපත් වෙනවා යමක් දිහා තණ්හාමාන දිට්ටි නැතුව බලන එක නම් අපි දන්නවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. තණ්හාමාන දිට්ටි නැතුව බලන්නේ කොහොමද? බලපුවාම කොහොමද පේන්නේ? ඒ තරම් ගැඹුරු දැක්මක් ලැබලත් ඥානයක් ලැබලත් ඒ ඥානෙ මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව මගේ ආත්මය කියාගන්න නැතුව කොහොම ඉන්නේ? ඊටාම ආශාවෙන් අපි ගැඹුරක් දැක් ගන්න උත්සාහ කළා. ඒ දකින්න ගැඹුර හෝ නිකන් හොදු පේන මුනත වටිනාකම හෝ දෙකම සමාකාරව සලකනවා. මේක මේ මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන් වුණත් ඒ දෙකේ වෙනසක් නැති විදිහට ඒ තතතාවේ తాදී ගතිය එහෙව් ගතිය මේ බලාපොරොත්තු සහිත ආශාවල් සහිත ආශාවලින් මඩනලද මිනිසියෙකුට හිතා ගන්නවත් බෑ. සම්පූර්ණ ළඟා වෙන්න ඕන තැනට ළඟා වෙලා ඒ ළඟා වෙලා දකින්න දැක්ම සාමාන්‍ය මේ කක්ක මිනිසියෝ දකින්න දැක්ම සමානව සලකනවා. ඉතින් මෙන්න මේ කමටහන දුන්නට පස්සේ මේ මිනිසින්ට ඇති වෙන සැකේ නැති කියනවල තරුවත් ඥානසේ <clears throat> ප්‍රකාශන හතරක් කරනවා. ඒ නිකන් හරස් ප්‍රශ්න අහන උසාවිද හරස් ප්‍රශ්න අහනවා දැන් තමයි මේ කියූප එකට කොහොමද ඒක වෙන්නේ කියලා හරස් ප්‍රශ්න අහපුවා මේ හරස් ප්‍රශ්න වලට දෙන උත්තර එහෙම නැත්නම් එවැනි ප්‍රශ්න නාහඬ චරවචනාංශයේම උත්තර වගයක් බඳිනවා තමන් ප්‍රකාශ කරලද්ද සාතික කිරීමේ අදහසින් ඒ ඒ පාඩයක් තමයි අපි අද දවසේ ධර්මදේශන මාතෘකාව වශයෙන් තිබ්බේ <coughs> යංහි භික්කවේ සදේවකස්ස සමාරකස්ස සත්සමන බ්‍රාහ්මන පජාය සදේව මනුස්සස්ස දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං නජානාමේති වදෙය්‍යං තං මමස්ස මුසා මහනි මම ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ පුරාක්‍රමණ සහිත ලෝකයේ ඒ ඇසු ඒ දුටු ඒ පහස ලැබූ ඒ හිතින් ගන්න ලද පත් වූ පරිේෂණ කරන ලද්දා වූ ඊට විමසන ලද්දා වූ ඒ දේවල් මම දන්නේ නැහැ. මේ පෘ탁ජන සූරු <coughs> පෘ탁ජනය දකින්න ස්වරූපේ මම දන්නේ නැහැ කියලා කිව්වොත් ඒක මට බොරුවක් වෙනවා. එනම ඒ කාන්තේම හැම පෘ탁ජනයකම ඒ ධර්මතා පිළිබඳව දක්වන <coughs> දැක්ම ඇසීම අන්තරස පහස විඳීම ඉතින් ගනිල්ල මට හොඳට ඕම මට ඒ තාලෙම තේරෙනවා. ඒක මන්ට නෑ මම ඉන්නේ සනිකර සුද්ධ ලෝකයක මයි ළඟ පවු නෑ මයි ළඟ තියෙන සුද්ධ පැහැදිලි සුද්ධ දේවල් විතරයි මා ළඟට එන්නේ මයි ළඟ ඒ වගේ නරක දේවල් මට නරක දර්ශන මට පේන්නේ නෑ මට නරක සද්ද ඇහෙන්නේ නෑ මට නරක ගන්ධ රස පහත නෑ මගේ හිතේ නරක දේවල් හිතන්නේ නෑ කියලා කිසිසේත්ම එහෙම එහෙම යමක් මම හිතින් කියුණා නම් ඒක බොරුවක් වෙනවා නිසා එහෙම මම ප්‍රකාශ කරන්නේ ඒ වගේම සඳහන් කරලා තියෙනවා එවැනි දෙයක් මම දන්නවයි නොදන්නවයි දෙකම නොදන්නවයි කිව්වත් බොරුවක්. ඒක දන්නවයි නොදන්නවයි දෙකම කිව්ව වගේම විපස්සනාට පමණක්ම ගොදුරු වෙන යම් යම් උපමාන ටිකක් ගන්න පුළුවන්. අපි ඒක සඳහා මේ වෙලාව ගත්තොත් අපි බලමු ඊයේ අපි දිනු කරගෙන හදාගෙන ගිය පෙත අනුව පර්යංක භාවනාවක යම් කිසි කෙනෙක් තමන්ගේ මූල කර්මස්ථානීය ආනාපානිය වගේ කියන මූලික එකලස් ටික සකස් කරගෙන ඒ ආනාපාන සතිය භාවනා කරනකොට ඒ යෝගාවචරය හිතනවා මේ ආනාපාන සතිය දියුණු වෙන්න නම් ආනාපාන සතිය හරහා ගැඹුරකට යන්න සද්ද නොආයුතුයි හිතවිලි නොපැමිණිය යුතුයි වේදනා නොආයුතුයි ඒව තිබ්බොත් මට මේ ආනාපානය කරන්න බෑ. ඉතින් ඒ නිසා උගෝ දෙනෙක් ඒ සද්ද වේදනා හිතවිලි නැති වෙනකන් බලා ඉන්නවා කවදා හරි ජීවිතේ ආනාපානේ තන්නේ ක්‍රම සුද්ධ දඹරත්තරන වගේ කරන්නේ. ඒක ඉතින් කවදාකවත් ඉෂ්ට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ මොකද අර මහදැන මුත්තයි ගෝලියෝ ටිකයි ගංගායිනට ඇවිල්ලා ඉදිකට පෙන්ජයි කොල්බෑම උණයි හොඳ ලස්සන නම් ටිකක් තියෙනවා. මේ ගීලා කියනවා ගීලා ගඟට එගොඩ වෙන්න යන්න හදනවා. එගොඩ වෙනකොටම අඩිය තියෙනකොටම ගඟ කැළඹෙනවා. ඉතින් ඇවිල්ලා කියනවා මම අඩිය තිබ්බා තිබ්බ ගමන් ගඟට කේන්ති ගියා ගඟ ඇවිස්සුනා. ඒක නිසා දෙවෙනි අඩිය තියන්න මට බයයි. අනිත් එක්කනත් ගිහිල්ලා බැලුව කකුල තියෙන උට ගඟ ඇවිස්සුණා. එයත් කිව්වා හොඳට මං යනකොට ගඟ බුදියන හිටියේ. කකුල තිබ්බ ගමන් ඇවිස්සුණා. ඊට පස්සේ මහදැන මුත්තා කියනවා එහෙනම් හොඳටම අපි මේකට හිමි ගඟට හොඳටම නිින්ද යනකම් එතකොට හැප්පෙන්නේ නැහැ නේ. යන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ රෑ වෙනකන් ඉන්නවා ගඟ නිදා ගන්නකම් මොකද කකුල තිබ්බහම ඇවිදිුන අවදි වුණොත් අවිස්සුනොත් කකුලට පහර ගහනවා යන්න බෑ. ඉතින් අන්තිමට බලා ගන්නවා ගඟ බුදි තමයි කකුල තිබ්බහම තමයි අවදි වෙන්නේ. හැබැයි කවදාකවත් කකුල තිබ්බට පස්සේ නිින්ද යන ගතියක් ගඟේ නැහැ. ඒ වගේ තමයි මේ භාවනා කරන්න ගියාට ඒ ගඟ බුදිය ගන්නකම් බලාගෙන මහදැන මුත්ත වගේ මට සද්ද නොයනකම් වේදනා නොයනකම් එහෙම නැත්නම් හිතවිලි නොයනකම් බලාගෙන හිටියොත් ඒ පුද්ගලයා කරන්න හදන්නේ විශාල මනෝචිත්‍රයක්ම වගේ මේ භාවනා ලෝකේ ගැන කවදාකවත් මේ ඇත්ත ඇති හැටියට බලන කතියක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ. මේ භාවනා කරන කෙනෙකුට සාමාන්‍ය මත් වෙලා රූප බලමින්, ශබ්දාමින්, ගන්ධ රස බලමින් ඉන්න කෙනාට වඩා මේ හිතවිලි බාධා කරනවා. වේදනා බාධා කරනවා, සංඥා මේ ශබ්ද බාධා කරනවා, හිතේ මනෝරූප බාධා කරනවා. ඒ නිසා ඒව නොයනකම් බලා හිටියොත් මාදන මුත්තගේ පමාව වගේ එකක් තමයි වෙන්නේ. ඒ නිසා එව්වක මතින් එව්ව ගණන් නොගෙනවා වගේ. එව්ව මත ස්ථාවරයක් ලබා ගන්න නැතුව නැත්තම් ඒ නිසා හිතකම් කටළු ගන්න නැතුව Tamanට දැනෙන ඉස්මතු වෙලා දැනෙන ආස්වාස් ප්‍රස්වාස ගැන විතරක් කතා කරලා ශබ්ද වේදනා හිතවිලි එනවා තමයි ඒක නාවා වගේ වැඩ කරන්න පටන් ගත්තොත් ඒකේ යෝගාවචරය ගන්න ප්‍රායෝගික දක්ෂ වක්‍රමයක්. එහෙම කෙරුවොත් ඒ යෝගාවචරයට තේරෙයි මේක කාගෙත් හැටි මෙහෙම තමයි. අරමුණ කියන එක ඔබේ ඉස්මතු වෙන්නේ නැහැ. බාධා කියන දේවල් නැති වෙලාවක් නැහැ. ඒ බාධාවල් මැද නමුත් අර අරමුණ මතු කරන්න ගත්තොත් ගන්නා ප්‍රයත්නයේ තරමට ඉස්මතු කරගන්න පුළුවන් මූල කර්මස්ථානේ වැඩි වෙනවා නම් එච්චරයි භාවනාවේ දියුණුව කියන්නේ. එහෙම නැතුව ශබ්ද වේදනා ඉතිරි නතර වෙන වෙලාවක් ලෝකේ නැහැ. ඒව හැමතැනම තියෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට ප්‍රායෝගිකව භාවනා හරහම භාවනාවෙන්ම ඇති කරගත් අත්දැකීමෙන් ශබ්ද වේදනා හිතවිලි අඩු තැනකින් පටන් ගන්න බව හැබෑව. හොඳට සක්මන් කරලා ඉල්ල වේදනා අඩු වෙනකන් ඉඳලා වාඩි වෙනවා. ඒ වගේම ශබ්ද නැති වෙලාවක වාඩි වෙනවා. ඒ වගේම අදිෂ්ඨානයක් කරනවා මම මේ සීලක පිළිපදලා භාවනාවක් කරන්නේ ඒ නිසා මට අතීත අනාගත දේවල් කල්පනා කරන්න නෙවෙයි මෙතෙන් ආගිලා හිතලා කල්පනා කරන්නෙත් නැහැ. ආන්නේම කියලා අපි තුම ආස්වාද ප්‍රසවාසී මතුණයි කියලා. ඉතින් යම් වෙලාවක ඒක ආස්වාසය ප්‍රසවාසය දෙකයි තුනයි හතරයි පහයි කියලා. එහෙම කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරය අර හිතවිලි වල වේදනාව වල ශබ්ද වල බාධාව වෙහෙස පීඩන පීඩාව දන්නවනම් එයාට මේ මතු වෙලා ලාවට වැඩි වෙන ආනාපානයත් එක්ක වැඩි හාද වීමෙන් වැඩි ලං වීමෙන් වැඩි උච්ඡන්න වීමෙන් වැඩි ආසන්න වීමෙන් අර බාධක ධර්ම තව තව තුනී කරලා ලීන තත්වයටපත් කරලා Tamanට අවශ්‍ය කරන අරමුණට සමීප වෙලා උච්ඡන්න වෙලා ආසන්න වීමේ හැකියාවක් තියෙනවා යොදන යොදන ශක්ති ප්‍රමාණයට සාපේක්ෂව අරමුණ ඉස්මතු කරගන්න පුළුවන් එimhe ඉස්මතු කරගන්නකොට ඒ යෝගාවචරයට ආනාපානේ ගත්ම අපි නිදර්ශනයක් විදිහට පිම්බි මැකිලිමත් ගන්න පුළුවන් සක්මන් කරනකොට සක්මන ගන්න පුළුවන් ඉතින් මේ විදිහට අරමුණට ඊ타ත්ම සමීප වෙලා උත්සන්නව ඒක දිහා කිට්ටුවෙන් බලාගෙන ඉන්නකොට ওই මෙනෙහි කිරීමේ කියන ධර්මතාවය අනුව තමයි අපි අවශ්‍ය දේ මෙනෙහි කරනවා අනවශ්‍ය දේ ගමන් ගලා මෙනෙහි නොකර නිකන් ඉන්නවා ඉන්නකොට ඉන්නකොට අර මෙනෙහි කරන දෙයත් එක්ක ඇසුර වැඩි වෙනවා. මිත්‍ර භාවය වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න වැඩි වෙන්න තමන් ඒකට ආසන්න උත්සන්නව ඉබී බලන ගතිය වැඩි වෙනවා නම් එන්න ඒ ප්‍රයත්නයට කරන ධෛර්යයක් ඉදිරි තල්ලුවක් වශයෙන් කියනවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරලා බලනද ආශ්වාසයේ මුලැමැද අග වශයෙන් බලනද බලහන් ඉන්නකොට ඉන්නකොට ආශ්වාසයට මොකද වෙන්නේ මොන පරිණාමයක් වෙනවද ප්‍රස්වාසයට මොන විපරිණාමයක් වෙනවද කියලා බැලිල්ලෙන් සද්ද නොහැෙනව නෙවෙයි නමුත් සද්ද තියෙද්දිම ආස්වාස් ප්‍රස්වාසයට වැඩි අවධානයක් දෙනවා වේදනාවක් නැතුවම නෙවෙයි Taman Tamanට දරා ගන්න පුළුවන් නම් ඒ ගණන් ගන්නතු ආස්වාස් ප්‍රස්වාසයක ඉන්නවා හිතවිලි නැතුවමත් නෙවෙයි නමුත් මම හිතන දේවල් නෙවෙයිනේ ඉබේ ඉන්න හිතවිලිනේ බැරිද මේ හිතවිලි අස්වැමට ආස්වාද ප්‍රසවාසය දිගේ යන්න කියලා අර එන දේවල් ගණන් නොගෙන සිටීමෙන් ඒ වගේ ස්ථාවරයක් නොගැනීමෙන් ඒවට හේතු නොවීමෙන් ආනාපානට වැඩි වටිනාකමක් කෞරවයක් දීමේ හැකියාවක් තියෙනවා. ඒක ඔය ඉස්කෝලවල විශේෂී කරන්නේ තොච්චරම තමයි. Tamanට එක විෂයකට අවධානය යොමු කරන්න ගියාම ඒ විෂය දිගේ ඉදිරියට යන්න යන්න යන්න අනිකුත් බාධක ධර්ම දුරු කරගෙන ඒකට විශේෂඥෙක් වෙනවා. ඒ වගේ මේ ආනාපානය කරගෙන කරගෙන මෙහෙම යන වෙලාවේදී ඒ යෝගාවචරයා ආනාපානය හරි ගියයි කියලා සතුටු වෙන්නෙත් නැහැ. වැරදුණයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. ඒ නැවත නැවත යෙදවීමේ ශක්තිය මුලින්ම ශ්‍රද්ධාවෙන් තමයි පණපෙවෙන්නේ. මෙහෙම තමයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පවා ඉදිරියට ගියේ. ඒ අත්තන්ටත් මේ සමනලයට අතුනමන වගේ පහසුකම් ලැබිලා නෙවෙයි මේ ක්‍රමයේ ගියේ. ඒ නිසා මම ශ්‍රද්ධාවෙන් කරනවා කියලා. ආනාපාන දිගේ යනකොට ආස්වාද ප්‍රසවාස දිගේ යනකොට ඒ ආස්වාස ප්‍රසආසයේ අර සාමාන්‍ය සතියෙන් නොයුක්තව බලන කොටයි සතියෙන් යුක්තව බලන කොටයි ආස්වාස ප්‍රසආසයේ විනිවිද දැකලා අතුලාන්තේ දැක ගන්න පුළුවන් අවස්ථාවකුත් හම්බ වෙනවා. ඒක මේ මේ සූත්‍රය වැටින් බලනකොට අභඤ්ඤාසින් කියන එක තමයි ආස්වාස ප්‍රසආසය පිළිබඳව සුවිශේෂී ඥාන පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආස්වාස ප්‍රසආස දෙකේ වෙනස බලලා ඒක කාට හරි ප්‍රකාශ කරන්න ගිහිල්ලා ඒ ප්‍රකාශ කිරීමට ගත්ත වාක්‍ය අරගෙන බලනද ඒ වාක්‍යයේ තියෙන ධාතු මනසිකාරය විතරයි. වෙන මොකක්වත්ම නැහැ. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් වෙච්ච හැටි කාට හරි විස්තර කරන්න වෙනවනම් විස්තර කරන්න වෙන්නේ ධාතු මනසිකාරය හරහා. ආස්වාසයේ හිතේ තව ප්‍රස්වාසයේ උණුසුමයි. ආස්වාසයේ පිරිමැදෙන ගතියක් තියෙනවා ඇතුළට යනවා. ප්‍රස්වාසයේ බාහිර යන පිරිමැදෙන ගතිය. ආදි වශයෙන් මේ ඒ පෙන්නන ගති ලකුණු මතු පිටින් ආනාපාන දැක්කට වැඩිය ගැඹුරක් එනවා. එතකොට සද්ද වේදනා හිතවිලි කියනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනී වේගන යන අතර ආශාස ප්‍රසආසී අසතියෙන් බලන ගතියට වැඩිය සතියෙන් නැවත නැවත බලනකොට ඒකේ විනිවිද ගතිය යන ගතියකුත් තියෙනවා. මේක අල්ලගත්තා නම් මේකට යෝගාචර ඇද්දක ඇරුණා නම් මේකට යෝගාචරයා හරියට තේරුම් ගත්තනම් ආන රසවත් වෙන්න පටන් අර ගන්නවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් වෙන හැටි. ඒ වගේම ආශ්වාසයේ මුල මැදින් වෙන් කරලා අල්ලගත්තොත් මැද අගින් වෙන් කරලා අල්ලගත්තොත් ඒ වෙනස්කම් ප්‍රකාශ කරන්නත් අපිට තියෙන එකම භාෂාවයි ධාතු මනස්කාරය විතරයි. වෙන මොනම මොනම ක්‍රමයකින්වත් ඒක විස්තර කරන්න බෑ. ඒ නිසා යෝගාවචරයට අර බබාගේ භාෂාව අතහැරලා නැත්නම් සම්මුති භාෂාව අතහැරලා ධාතු මනස්කාරයේ දිහාවට පරමාර්ථ ධර්ම දිහාවට තල්ලුවක් දෙනවා නැවත නැවතත් ආස්වාස් ප්‍රස්වාසය බලමින් නිකම් බලනින්න එපා ආස්වාසින් ප්‍රස්වාසය වෙන් කළ බලන්න ආස්වාසයේ මුලැමැද අග වෙන් කළ බලන්න ආස්වාසයෙන් ආස්වාසය වෙන් කළ බලන්න ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසය වෙන් කළ බලන්න කියලා මේක දිහා බලන ඉන්නකොට ආස්වාස් ප්‍රස්වාස පිළිබඳ ගැඹුරකුත් හම්බ වෙනවා ඒ වගේම වේදනා ශබ්ද හිතවිලි කොන් වෙන ගතියකුත් තියෙනවා. මේක ලස්සන මේ ශිල්පයක් විපස්සනාව දාන්න විපස්සනා වඩන කෙනා ඒක නැවත නැවත පාවිච්චි කරන පාවිච්චි කරනකොට හිත මේ විදිහට ආනාපානෙට යම් ආකාරයකින් කිට්ටු වෙලා සමීප වුණොත් හිත පුළුවන් තරම් කෙලෙස් වලින් තොර වෙලා මේ දකින්න දේ Tamand මේ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බෙන දෙයක් නෙවෙයි. නමුත් හිත කවදාකවත් නොකරපු අභ්‍යාසයක් විදිහට ආනාපානෙට බැස ගැනීම සිදු වෙනවා. ආන්නේ බැස ගන්නකොට ඒ යෝගාවචරයා ඒ විශේෂිවත් මට දැන් වෙනදට වැඩි ආස්වාස්වත් සත් හොඳට පේනවා. ඒකේ අමතර විස්තර දැක් ගන්න පුළුවන් කියලා ඒ විශේෂිවත් සතුටෝ හෝ කනගාටු ප්‍රකාශ කනගාටු මතු වෙනවා සතුට මතු වෙනවා ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ මතු වුණාට ඒ සතුටවත් ස්ථාවරයක් වශයෙන් ගන්නෑ ඒ සතුටවත් ළඟ වාඩි වෙන්නේ එහෙම නැත්නම් ඒකට ඒක අල්ල බදා ගන්න ඒක මම මගේ කියාගන්නේ ඉතින් ඒක භාවනා කරගෙන යනකොට ආනාපාන යම් වෙලාවක මූණට මූණ දාලා තියාගෙන ඉන්නකොට වේදනා ශබ්ද හිතවිලි නැති වෙනකොට සමහරලාට පුංචි සියුම් සතුටක් මතුවෙනවා. ඉස්ලාමයේක මතුවේ නිකන් මූණේ අරේ මේ කූඹි දුවන්න වගේ පහු වෙනකොට නිකන් ඇඟ කිලිපොලන්න වගේ සමහරට හොඳ පිනායන ගති මතුවෙනවා. ඉතින් ඒ ආනාපානේ වේදනා හිතේ ශබ්ද කොම් කරගෙන ආනාපානේ ඉස්සරහට තියාගෙන මෙහෙම යනකොට මේ මතුවෙන ඒ ප්‍රීතියක් හෝ තරුණ ප්‍රීතිය කියන නන්දියක් හෝ පහළ වෙච්චාම ඒකේ ස්ථාවරයක් ගත්තොත් ඒත් Tamange අර ගමනට බාධා වෙනවා. ඒකවත් එයන ප්‍රීතිවත් ස්ථාවරයකට ගන්නෑ. මොකද මේවා වෙනස් වෙන සුළුයි. මම නැවත නැවතත් ආනාපානෙම කරගෙන කරගෙන යනවායි කියලා යනකොට ඒ අර අර මේ අභියෝගතා පරීක්ෂණයෙන් පස්සේ එහෙම නැත්නම් ඒ කියන අභ්‍යාසයෙන් පස්සේ සැප වේදනක් දෙනවා දුක් වේදනක් දෙනවා ඒව ඔක්කොමත් අතහැරලා ආලෝක පහළ වුණත් සැප පහසු පහළ වුණත් ඒව දකින්නතුව නෙවෙයි දකින්නවා නමුත් ඒව මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ මගේ ආත්මය කරගන්නෙත් නෑ ආන්නේම කරමින් ආනාපානේ බැලුවොත් පමණක් ඒ යෝගාවචරයට සාමාන්‍ය චිත්ත නියාමයේ අනුව එnde ende ende ende ආනපනේ සුකුම තත්වයට සුකුමතර තත්වයට පත් වෙන්න පටන් අර ගන්නවා. අන්නේ සුකුම සුකුමතර තත්වයට පත් වෙනකොට ආනාපානය හා සම්බන්ධ නිමිති සංඥා අරමුණු ගති දන්නා තැන සිට නොදන්නා ගතියට තුනී වෙන්න පටන් අර ගන්නවා. අන්නේ තුනී වීම වෙනකොට අල්ලගෙන අල්ලගන්න දෙයක් තිබිලා සතුටු වෙලා ඒ මතින් තණ්හාමාන දිටි වඩන ප්‍රපංච කරන පුද්ගලයාට දැන් අල්ලගන්න දෙයක් නැතිවීම නිසා නිමිති කරන්න දෙයක් නැතිවීම නිසා අරමුණු කරන්න දෙයක් නැතිවීම නිසා ලොකු තැතිගැන්මකටපත් වෙනවා ලොකු අසරණ භාවයකටපත් වෙනවා ලොකු තනිවීමකටපත් වෙනවා ලොකු ඒකාකාරී භාවයකටපත් වෙනවා දැන් කො නින්දට වැටෙනවා ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ විසින් මෙතෙන්ට දෙන අල්ලා නොගෙන සිටීමේ ස්ථාවරයක් නොගෙන සිටීමේ ඒ නිසා ඒ මතුවෙන මතුවෙන දේෙන් සතුටක් හෝ කනගාටුවක් පහළ නොකර සිටීමේ සමීකරණය දන්න කෙනෙකුට නම් ඒකයි හරි කියලා දන්න කෙනෙකුට නම් මේ නිමිති ගෙවෙන්න ගෙවෙන්න සංඥා ගෙවෙන්න ගෙවෙන්න අරමුණ ගෙවෙන්න ගෙවෙන්න තේරෙනවා දැන් මං යන්නේ ස්ථාවරයක් නොගන්න තැනක ස්ථාවරයක් ගන්න දෙයක් නැති තැනක ඒ නිසා මේක ඒකාන්තයෙන්ම භාවනාවේ දියුණුවක් එහෙම නැත්නම් කියනවා සම්මුතිය කියනලා පරමාර්ථයට යන්න ගමනක් කියන. ඔහොත් මේක පිළිබඳ ලෑස්තියක් නැති කෙනෙකුට නම් මේ බණක් අහලා ඒ සඳහා චින්තාමේ වශයෙන් අන්වේ ඥාන වශයෙන් දන්නේ නැති කෙනෙක් නම් අර ස්ථාවරයේ නැති වෙගෙන යනකොට එල්ලෙන්න ආලම්බනයක් නැති වෙනකොට කලබල කලබල නොවීම පිණිසයි මේ කතා කරන්නේ සරුවච්චන් වහන්සේ ආලම්බනයක් නැති තැන, ස්ථාවරයක් නැති තැන, ඒක නිසා හටගන්න දෙයක් නැති වෙනකොට ඒක ක්ෂීණාශ්‍රව தත්වයක් කියලා හඳුන්වලා දෙනවා. ඒක ආශ්‍රව ධර්මයන්ගෙන් ගෙවි යෑමක් කියලා. ඉතින් මේක භාවනා විපින එකක් නෙවෙයි. ඒක භාවනා කරනකොට ඒකට දක්වන ආකල්පෙහි ඒකට දක්වන සම්මා දිට්ඨියේ ලකුණක් මිස භාවනාවේදී සුතුමි ඥාන චින්තාමෙනත භාවනා කරොත් වෙන්නේ මොකද්ද අරමුණ අර විදිහට ගෙවිගෙන ගෙවිගෙන යනවා ඊට කලින්ම ශබ්ද වේදනා හිතවිලි කොන් කරගත්තා දැන් මතුනේ ආනපන විතරයි ඒකත් උනේ වේගෙන යනකොට මේ මනුස්සයා බය වෙනවා තක්කු මුක්කු වෙනවා නින්දට වැටෙනවා අසරණ වෙනවා ඒකාකාරී බවටපත් වෙනවා. එතකොට මේ සියල්ලටම මේ අපි කියන බය වීමට, අසරණ වීමට, නිින්දට වැටීමට සියල්ලටම කෙලස් කියලා කියතයි. අන්නේ වෙලාවේදී අලුතෙන් කෙලස් ඇති නොවීමට බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේ වගේ ස්ථාවරයක් නොගෙන තනකදී ස්ථාවරයක් නොදෙන තැන ස්ථාවරයක් දෙන තැනට වඩා හොඳින් සලකලා තියෙනවා. ඒක තමයි මේ යන්න හදන තැන. මේ තමයි මට මතුවලා ඉන්නේ කියලා එතකොට පහළ වෙච්ච ආලෝකාදී ප්‍රීති ආදී හොඳ දේවලුත් අතාරිනවා. එතෙන් බය වෙනවා, නිදිමත වෙනවා, කම්මැලි වෙනවා, සැක වෙනවා, ශද්ධාව නැති වෙනවා කියන ඒ දේවලුත් මම මාගේ කියාගන්න නැතුව ඒ නිමිත්තක් නැති අරමුණු කරගන්න බැරි එහෙම නැත්නම් සංඥාවක් ලුකුවට ඝන පහලව නැති තැන භාවනා දියුණුවක් වශයෙන් සලකන්න පුළුවන් තරමට සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන සහ භාවනාමේ ඥාන මේ තුන මුළු දෙන වෙලාව වෙනකොට ඒ තුනම එකමුතු වෙලා වෙනකොට ඒ යෝගාවචරයා බුදුහාඳුරන්ගේ හිත නැත්නම් මේ බුදුහාඳුරෝ මේ පෘථග්ජනේ කිසරායතර කමඨාන් සුද්ධ කරලා පෙන්නඳ හදන පණිවිඩය පිළිබඳ ලේෂ මාත්‍රයක් දැනගන්නවා. ඒකේ සුවඳ දැනගන්නවා. මම මෙතෙක් කළේ මොකද්ද? අරමුණ ගොරෝසුර තියෙන කාකල් සතිය වීර්ය හොඳයි කියලා හිතාන හිටියා. අරමුණ ගෙවිගෙන යනකොට ඒක මම නිරීක්ෂණය කෙරුවෙත් නෑ. ඒ අරමුණ ගෙවිගෙන යන වෙලාවේදී බාහිර ජීවන සද්ද වේදනා හිතුලින් මම විනිර්මොත් වෙච්ච බව නිරීක්ෂණය කළෙත් නෑ. අරමුණ තුනී වේගන යන බව නිරීක්ෂණය කළෙත් නෑ. ඇත්තටම මෙතන මේ අරමුණේ තුනීවීමකට වැඩිය වචනේ පරිසමාප්තාර්ථයෙන් කියනවනම් ඒ රූප සංඥාවේ තුන වීමක් විතරයි මෙතන වෙලා තියෙන්නේ. රූප නිමිත්තේ තුනී වීමක් විතරයි මෙතන වෙලා තියෙන්නේ. ඒ මොකද එකම දේ නැවත නැවත බල බලා ඉන්නකොට එහෙම ඒක ඒ බලාන ඉන්න දේ විරංජනේ වෙන බව ඒක නිරුද්ධ වෙන බව ඡය වෙන බව වැය වෙන බව ඒක චිත්ත නියාමයක් ඒ චිත්ත නියාමයේ අනුව රූපේ විනිරුද්ධ වීමට වඩා රූප සංඥාව නිරුද්ධ වීම රූප නිමිත්ත නිරුද්ධ වීම රූපේ ව්‍යංජන අනුව්‍යංජන නිරුද්ධ වීම යෝගාවචරය තටමලා ගන්න එකක් නෙවෙයි යෝගාවචරයට ඒ වෙලාවේදී ඉදිරිපත් වෙන දේ මෙන්න මේක හරි දේ කියලා කියව ගන්න එක. හරි දේ කියලා ඒකට අර්ථකථනයක් දෙන එක. හරි දේ කියලා ඒකට නිර්වචනයක් දෙන එක තමයි මේ සූත්‍රයෙන් සරුවචාන්සේ පෙන්වනවා. එහෙම නොවීම තමයි පෘථග්ජනකම. එහෙම නොවීම නිසයි දැන් නොදැනුවත්කම යන නිසායි මේ නිදිමත එන්නේ. සැකේ එන්නේ. එහෙම නැත්නම් ශ්‍රද්ධාව පිරිහගන්නේ. නැත්නම් ඇඟ දාඩිය දාන්න ගන්නවා, වේවුලන්ට සැලෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තනි වුණා, පාළු වුණා, කොන් වුණා, රහින් තල්ලු වුණා වගේ ගතියක් දැනෙන්න පටන් ගන්නවා. නමුත් අන්නේ ඒ වෙලාවේදී යමක එල්ලෙනවට වැඩිය හොඳයි එල්ලෙන්නේ නැතුව Taman ස්වාධීන වෙන එක කියන තථාගත ධර්මයේ දන්නවනම් ඒ පුද්ගලයාට මේ විදිහට නැවත නැවත හිතපත් වෙන්න ඇරලා මොකෙක්වත් එල්ලිලා ඉන්නවට වැඩිය හොඳයි එල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් අන්න ඒ වෙලාවේදී හිත සලා ගන්න නැතුව පෙලා ගන්න නැතුව අවුල් කර ගන්න නැතුව ඉඳයි අපි බුදුහාමතුරෝ කෙරේ සද්ධාව තියාගන්නේ ඒකට ධර්මයේ සද්ධාව තියෙන්නේ සංඝ සද්ධාව තියෙන්නේ නමුත් පස්සේ පස්සේ ඒකට හුරු කරගත්තට පස්සේ අරියට බයිසිකලික පදින්න පුළුවන් අත් දෙක අතහැරලා වගේ අන්නේ අනාලම්බිත తত্ত্বය නැත්නම් අනිමිත්ත తত্ত্বය යෝගාවචරය හුරු වෙනකොට ඒ සඳහා කොච්චරක් දුරට සම්මා දිට්ඨිය අවශ්‍යද කොච්චරක් දුරට සම්මා සංකප්පය අවශ්‍යද කියන එකේ අගය කියලා නිම කරන්න බෑ. ඒක නැතුව ඒ කියන සම්මාදිට්ඨිය නැතුව සම්මා සංකප්පේ නැතුව යෝගාචර කොච්චර භාවනා කරලත් කෙරුවත් චිත්ත වීතිය හරි දිගේ ගියාට ඒක පිළිබඳව නිවැරදි නිර්වචනය නොලැබුණොත් අර්ථකථන නොලැබුණොත් යෝගාචරය පැහැදිලිවම පශ්චාත්තාප වෙන ඒ වගේම ආත්ම නිෂේධනයකටපත් වෙන මේ බුදුහාමුදුරුවෝ මොනවා කියලා තියෙනවද කියලා තේරෙන්නේ නැති සූත්‍රයක් අටුවට තේරුම් ගන්න බැරි තමන්ගෙන් භාවනාවට තමන්ට ධෛර්යයක් දී ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා ඒ නිසා භාවනා ක්‍රමය හඳුන්ලා දීලා බෑ ඒ භාවනා ක්‍රමය කරලා ඒකට එන මතුවෙන භාවනා ක්‍රමය අනුව මතුවෙන ඒ ඒ ජවනිකාවලදී යෝගාචර භාවනට අනුග්‍රහ කරන හැටි ඒ භාවනාවට උදව් ආධාර කරන හැටි සම්බන්ධයෙන් සරුවච්චන් ආශයට කළ හැක්කක් නැහැ. සරුවච්චන් නිසා යෝගාවචරයට පාඩම් කරවල යවන පාඩම මෙන්න මේ විදිහට පටන් ගන්නකොට එල්ලෙන්න යමක් තියෙනවා. ආනාපානේ ආස්වාස් ප්‍රස්වාස දෙක වෙන්කොට දැක ගන්නා තරම විදිහට නිමිටි අරමුණු සංඥා ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒක ගෙවිගෙන ගෙවිගෙන යනකොට දැන් මේ සතිය වැඩෙනවා. දැන් මේ සමාධිය වැඩෙනවා. දැන් මේ අරමුණේ මතු පිට දැක්ම නෙවෙයි මේ අරමුණට கிඳා බැහිලක් වෙන්නේ. අන්නේ கிඳා බැහිල වෙනකොට අරමුණ කෙසේ වෙතත් අරමුණේ නිමිත්ත අනිමිත්ත ස්වරූපෙට යනවා. සූක්ෂම ස්වරූපෙට යනවා. ඊටතදී උඟාක්ම අමාරු වෙන දේ තමයි මේ සරුවචනන්සෙත් මේ අමාරුයේ වේදනා කරන දේ තමයි මේ වෙන දේ කියා ගන්න බැරුව යනවා. මොන විදියකින්වත් වචනට දාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසායි සරුවත් chance කියන්නේ මම මේ භාවනා කරන යනකොට ආලෝක පහළ වෙනව නැහැ කියන්නේ ආලෝක පහළ වෙනවා. මාත් ඒක දකිනවා. නමුත් මං ඒකේ ස්ථාවරයක් ගන්න. ඒක මම කියාගන්නේ නෑ. ඒක මගේ කියාගන්නේ නෑ. ඒ නිසා මේ බනවලයි බයිලාවලයි වෙනසක් තියෙනවා. බයිලාව කියන්නේ මල්ලි මෙව ලස්සන බයිලා මෙව අල්ලගන්නilla මම මගේ කියපල්ලා කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මල්ලි මේවා ලස්සන බන මතුවෙන මතුවෙන දේ අල්ලන්න එපා මගේ කියලා ගන්න එපා. ඉතින් ඒ නිසා මේ එළියට ගියාම ඕගොල්ලෝ අහන බයිලාවයි මෙතෙන්දි මේ කාලකාරාම සූත්‍රයේදී පෙන්වන්න හදන මේ බණයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. අන්නේ පැහැදිලි වෙනස ක්‍රියාවත් කරලා අස්පනා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ පෙන්ලා දුන්නා පස්සේ මේ බයිල වෙනුවට බන දා ගන්නවයි කියන එක කම්පියුටර් එක software එක මාරු කරුවා වගේ තමයි. software එක මාරු කරුවා නම් වැඩ කරනවා. ඒ පරණ software එකෙම දිව්වනම් තාමත් එනේ නේදී අල්ලන. ආනාපානය කරනකොට සද්දාවයි කියලා ඒක අල්ලගෙන ඉතින් සද්දත් එක්ක රණ්ඩු කරනවා. ආනාපානය කරනකොට මට වේදනාවයි කියලා ආනාපාන පැත්තක තියලා ඒක අල්ලගෙන බාම් ගන්නවා. ඉතින් දඩමනවා. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරනකොට විනාඩි 10ක් දෙනවනම් 15ක් ඉල්ලනවා වේදනා ස්වරූප කතා කරගෙන. ඒ මොකද කමඨහන නෙවෙයි අර එන දෙයි අල්ලන්නේ. හැබැයි හිතවිලි එනවයි කියලා අර හැම හිතවිල්ලක්ම පුස්කොළ පොත්වල ලියලා ගලිය කොටලා ඉටි පීර පීර බලන. මේවා කියන්නේ මෙවුව අල්ලවුවොත් ගමනක් නැහැ. හැබැයි මෙවුව අත්හැරීම සඳහා ඒක හොඳට මතක තියාගන්න. ඒක ලස්සන න්‍යාය ධර්මයක් තියෙන. මේවා සියල්ල අත්හැරීම සඳහා ආනාපානට ප්‍රේම කරන්න කියනවා. ආනාපානට ආදර කරන්න කියනවා. මොකටවත් නෙවෙයි. අපිට කට්ටක් අයින් කරන්න කට්ටක් ඕන. අනිකුත් බොහෝ අරමුණු අයින් කිරීම සඳහා ආනාපානෙ වාංගු කරනවා. හැබැයි එකම ලස්සන තමයි මේක අටුවාචාරින් වංශලත් ශරුවචන් වංශලත් වඩා ලස්සනට ඉස්මතු කරලා තිනවා. එහෙම සියල්ල අයින් කිරීම සඳහා පාවිච්චි කරන්නා වූ ආනාපානය ඊ타ත්ම සුවිශේෂී ලක්ෂණයක් පෙන්වනවා වැඩියෙන් ඇසුරු කරන්න කරන්න ආනාපානෙ තුනී වෙන්න පටන් ගන්නවා සියල්ල අයින් කිරීම සඳහා පාවිච්චි කරන මේ ආනාපානෙ අනිමිත්ත ස්වරූපයටපත් වෙනවා අනාලම්බිත ස්වරූපයටපත් වෙනවා අන්න එතෙන්ද ගියාට පස්සේ අර මුලපටන්ම ශබ්ද නැතුවමත් නෙවෙයි නමුත් සව වෙන කතා කර කර ඉන්න එපා වේදනාවක් නැතුවමත් නෙවෙයි ඔබ නම් කතා කරගෙන ඉන්න එපා. හිතවිලි නැතුවමත් නෙවෙයි කතා කරගෙන ඉන්න එපා. ඒ වෙනුවට පේන එක ආනාපානය හෝ මූල කර්මස්ථානයේ මුල් මුස්පත් වෙච්ච චිත්තක්ෂණේ ගන්න. ඒ චිත්තක්ෂණයනේ ඒකම ගැන කතා කරගෙන ඉඳලා ඒක යම් වෙලාවක රජ කරවගත්තොත් ඒකට අවස්ථාව දුන්නොත් අන්තිමට ඒක නැති වුණාම දැන් මොකද වෙන්නේ? දැන් මොකුත් නැහැ. ආන්න ඔතෙන් තමයි මේ සරුවත් යන සපිය ගෙනියන්න නමුත් ඒ දේවල් මතුවෙනකොට ඒක අල්ලන්න එපා. ඒක මත එල්ලෙන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. ඒක මම කියා ගන්න එපා කියන ධර්මයෙන් හිටියානම් අර මොළේ ඉඳලා තියෙනවා සද්ද නැහි නෙවෙයි ඒ අභ්‍යාස කරන සද්ද ඇහෙද්දිම තමයි. වේදනා නැතුව නෙවෙයි මේ අභ්‍යාස කරන වේදනා තියෙද්දිම තමයි. හිතවිලි නැතුව නෙවෙයි මේ අභ්‍යාස කරන හිතවිලි තියෙද්දිම තමයි. නමුත් ඒ වෙනුවට මුලින් වාංගුකරනද නිමිත්ත කරගන්න කර්මස්ථානි කරගන්න ආනාපානෙ ගන්න. ඒකල ආනාපානෙම අර විදියට ඇතුළත ඇතුළාන්තේ බලාගෙන යනකොට මේක එnde end end තුනී වෙනකොට ඊගාට යෝගාවචර දැන් අල්ලන්න දෙයක් නැතිකම කරදරයක් බාධාවක් කරගන්න මේක දැන් අනායාසයෙන්ම දැන් මට අල්ලන්න නැතුව ඉන්න පුළුවන් හැබැයි පෙරලෙන්නේ නැහැ. හොඳට බයිසිකල් එක පදිනවා දැන් අත් දෙක අතහැරලා. ඉතින් අන්න එතෙන් ආවට පස්සේ ඒත් යෝගාවචරයා මට දැන් එල්ලෙන්න වෙලක් නැහැ නිමිත්තක් නැහැ පවත්තගෙන යන්න අත්වලක් නැහැ කියලා ඒකට හිත වික්ෂිප්ත කරගත්තොත් සම්පූර්ණ සැකය සැකේ කියන විචිකිච්ඡාව කියන නීවරණේ හෝ නිදිමත කියන තීන මිද්ද නීවරණේ ඉන්න පුළුවන් එතකොට යෝගාචරය ආසරණ වෙලා තක්කමුක්ක වෙන්න පුළුවන් එතනදිත් මේ ਸਰුවචනසේ පෙන්නන න උපට්ඨාසි කියන එක නෑ මම එකකින්වත් එල්ලෙන්නේ නෑ. මම එකක්වත් බලාපොරොත්තු වෙන්නේ මම මේක තමයි බලාපොරොත්තු ගිය தત્ත්වය මොකද දැන් අරමුණු නෑ බාහිර ද්විතීය අරමුණුත් නෑ. ඒකට අයින් කරගන්න ගත්ත කට්ට ආනාපානේ ඒකත් ගෙවිලා. දැන් ඉන්නේ විශාල හිස්තන. හැබැයි මේ හිස්තන පේන්නේ හරියට මේ සර්වචනාංශය රහත් අවුරුද්දක් ගිය තැන නැවත කිඹුල් වතුරේට ආවට පස්සේ එතන හිටපු වැඩිමාල් ශාක්‍යවරු බුදුජාන් වහන්සේට වඳින්න සෑහෙන්න පැකිලුණා. ඒ නිසා ඒගොල්ලෝ කෙරුවේ බුදුහාමරන්ට ඉතින් බාල කට්ටිය ඉස්සරහට දාලා 500 කිලෝ වැඳපල්ලා වැඳපල්ලා කිව්වා. ඉතින් අර කොල්ල පොඩියෝන් ටික කුරුට්ට වඳිනකොට අර ගොල්ලෝ වඳින්න නැතුව නිකන් හිටියා. ඒතර සරුවත් channelසේ දැනගත්තා කවදාකවත් Tamange නෑයින් අතර Tamanට නම්බුවක් ලැබෙන්නේ නෑ. ඒක යේසුස් වහන්සේත් කියලා තියෙනවා සාන්තුරේ කවදාකවත් ගමේදී බබලන්නේ නැහැ කියලා. සරුවචනන්සේ කොහොඳටම දන්නවා. ඒ නිසා සරුවචනන්සේ ඒ වෙලාවේදී 이르දියක් මැව්වා පොකුරු ඇස්ස කියලා. ඒ පොකුරු ඇස්සේදී කැමැතිනම් තෙමෙන්න පුළුවන් අදිස්ථාන කරලා එතට වැස්සට තෙමෙනවා. කැමැතිනම් අදිස්ථාන කරලා වැස්සේ ඉන්න පුළුවන් තෙමෙන්නේ නැහැ. ඉතින් එතකොට අර වැඩිමාල් ශාක්‍යවරු මේ බුදුහාමුදුරු කියපු දේ ඇත්තද බලන්න අර වැස්ස මැදට ගිහිල්ලා තම තමන් අදිෂ්ඨාන කරා වැස්සේ හිටියට මම තෙමෙන්න එපයි කියලා. ඒක හෝ ගාල වහිනවා. හැබැයි පුදුල තෙමෙන්නේ. අන්නේ වගේ මේ ආනාපානයේ ගෙවිලා ඉන්න තැන යෝගාවචරගේ අදිෂ්ඨාන ශක්තිය තියෙන්නේ න උපට්ඨාසි කියන මම මොකීකවත් එල්ලෙන්නේ නැහැ කියන අදහසෙන් හාත්පස වහිනවා තමන් විතරක් අරස වෙලා ඉන්නවා තේරෙනවා. එහෙම නැත්නම් අයියෝ මේ ශබ්ද තියෙන තැන මොන විවේකයක්ද මේ ශබ්ද තියෙන තැන මොන විස්රාමයක්ද මේ ශබ්ද තියෙන තැන මොන උදේකලාවක්ද කියලා අර එන සෑම ශබ්දකින්ම හිත දුක් දුක් කරදර ගන්න හිත පීඩා ගන්න හිත පීඩා නොගෙන සිටීමේ හැකියාවක් අවස්ථා තුනකින් ਸਰවඥාසි ක්‍රමයෙන් පත් කරලා කියනවා ඔන්න ඔතන අනවශ්‍ය නීවරණ දාගන්න එපා මෙන්න මේක තමන්ගේ හිතේ තියෙන ආශ්චර්ය ධර්මයක් එහෙම නැත්නම් අද්භූත ධර්මයක් ඈතක තියෙන මේ ශබ්ද වේදනා හිතවිලි වලින් කරදර නොගෙන හිත උලන් වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ පවත්න්න පුළුවන් හැකියාව බැලුවොත් ඒ යෝගාවචරයා කවදා හරි තේරුම් ගනි මේක ඉන්ද්‍රජාලයක්වත් ਸਰුවචනාංශගේ ආශිර්වාදයක්වත් තමන්ගේ අදිෂ්ඨාන ශක්තියක්වත් නිසා නෙවෙයි මේ වැනි தত্ত্বයක් මනුස්ස මනසේ තියෙනවා. කරදර Taman කරට පැමිණුණාට ඒක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ඒව පීඩා කරලා තවලා අපිව විනාශ කරනවා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා එව්වා ඉස්තාවරයකට ගත්තේ නැත්නම් එව්වා අනුව ප්‍රපංච කරන්න ගියේ නැත්නම් ඒවට ඇවිල්ලා අපිට මේ කරදර කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. එසක් කොක්කක් වදින්න කොක්කක් තියෙනවා. කොක්ක වදින්න කොක්කක් තිබුණ තැන තමයි. මේ පැත්තේ කොක්ක දිගහැරලා නම් කොච්චර ගැහුවත් කොක්ක වදින්නේ නැහැ. ඒ නිසා Tamanට ක්‍රමයෙන් ක්‍රමයෙන් මෙන්න උපට්ඨාසි එහෙම නැත්නම් අර ඊ අපි එකට කිට්ටු කරගත්ත වචනයක් මේ අපන්නක ප්‍රතිපදා කියලා ඒකට විරුද්ධ නොවි ඉන්නවා. සද්ද තියෙනවා. සද්දට විරුද්ධ වෙන්නෙත් නැහැ. සද්දට සාදර වෙන්නෙත් නැහැ. ඒ සද්ද ඇවිල්ලා පළච්චාවක්. වේදනාවට තියෙනවා වේදනාවට විරුද්ධ වෙන්නේ වේදනාව කියලා අපදේකුත් නෙවෙයි ඇවිල්ලා පළච්චාව හිතවිලි තියෙනවා හිතවිලි වලට විරුද්ධ වෙන්නේ ඒක තමයි තව ත්‍රිපිටකේ පාවිච්චි කරන වචන තමයි අනිශ්චිත භාවය කියලා නිශ්චිත භාවය කියලානේ ඒ නිසා වේදනා නිසා සතුටක් හෝ කනගාටුවක් හටගන්න නිසා හට ගැනීම ඒ නිසා සතුටක් හෝ කනගාටුවක් හටගන්නේ නැත්නම් ඒකට කියනවා අනිශ්චිතයි කියලා. නිශ්චිතයි කියලා කියන්නේ ඒ දෙත් එක මිශ්‍ර වෙලා ඒ අනුව තමයි ප්‍රතික්‍රියා කරනවා එහෙම නැත්නම් ඒ අනුව තමයි සතුටක් හෝ කනගාටුවක් ඇති කරගන්නවා. නමුත් මේ දේ ආවට ඒක මගේත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා ඒයින් සතුට කනගාටුව ඇසි කරගන්නෙත් නැතුව මිශ්‍ර වෙන්නෙත් නැතුව ස්ථාවරයක් ගන්න නැතුවට කියනවා අනිශ්චිත භාවය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අනිශ්චිත භාවය වෙන සූත්‍රයක අනිශ්චිත මම හිතන්නේ සූත්‍රේ නමත් ඒකමයි. ඒකෙදී කියනවා නිශ්චිතස්ස බික්කවේ චලිත. ඔබ යමක් ස්ථාවර වශයෙන් ගත්තනම් යමක් නිසා හට ගැනීමක් වුණොත් ඒ හිත සැලෙනවා. මොනවා හරි අල්ලගෙන හිටියොත් ඒ අල්ලන්න යෑමෙන් සැලෙනවා කියනවා. පුත්තජනයක් කියන්නේ සැලෙන වෙලාවට මොනවා හරි අල්ලගත්තොත් නොසැලී ඉන්න පුළුවන් කියලා. පුතඥය කියන්නේ මම මේ මේ මට මේ ජීවිතේ ස්ථාවර භාවයක් ලබන්න මේ පවුලේ අය ඉන්නවා වස්තු භෝග තියෙනවා ආහාර කබාන ඉන්නවා ඒව අල්ලපලාගෙන හිටියොත් මට සැලෙයි කියලා. සර්වචනන්සි කියනවා ඒ විශාකාව ඇවිල්ලා ඒ තමන්ගේ මිනිබිරි බොහෝම හුරතල් මේ කුරු බූටිකමට හිටපු මිනිබිරි හදිසියෙන් මැරලා මැරිලා ගියාට පස්සේ විසාකාව එතකොට සෝවාන් වෙලා මේ මිනි වලලලා ඔක්කොම කරලා ਸਰුවචනාංශ ළඟට ඇවිල්ලා බොහොම කනගාටුවෙන් කියනවා මට මෙහෙම දුවක් හිටියා දුවගේ දුවක්. ඉතින් හරියම හොරතල් කෙල්ල මෙහෙම නැති වුණා. ඉතින් හරි කනගාටුයි කියලා. එතකොට ਸਰුවචනාංශය අහනවා උඹට දැන් දරුවෝ 20ක් ඉන්නවා. මේ සවැත්තුර ඉන්නා තාක් දරුවෝ තේරම උඹේ නම් කැමති නැද්ද කියලා. අනේ ස්වාංශ ඒත් මදි කියනවා. ඒ කියන අටකලක් ජනතාව හිටියයි කියලා. එතකොට අහනවා උඹේ ඔක්කොම උඹේ නම් ওই වගේ දරුවෝ කී දෙනෙක් දවසකට මැරෙයි. ඔය හැම එකටම අඬන්න වෙනවා. ඔබ ඔක්කොටම මගේ කියාගත්තොත් අඬන්න වෙනවා. ඒ වගේම ਸਰවචනාංශේ ඒ මේ නිරන්තරකංග නෙවෙයි මට මතක නැහැ ඒ ගන්ටේට ඉන්නකොට බද වරුසාවක් වයින්න බුද්ධඥාන්සේ පුංචි කුටියකට වෙලා ඉන්නේ. ඉතින් එතකොට ඒ ගංගායිනේ හිටපු ඒ ධනිය කියන ගෝපාලක නැත්නම් හරක්පට්ටි කාර්යා ඒ මිනිස්සයා මේ වැස්සේදී එයා මේ සතුට ප්‍රකාශ කරනවා මගේ ගිරිසරක් ඔක්කොම උස කඳු වල දැන් මේ වෙලාවේ ඉන්නේ උන්ට මේ වැස්ස නිසා ඇතිවෙන්න තනකොළ තියෙනවා ඒක නිසා වැස්ස උඹ ඇති තරම් වැහපන් මට කමන්නේ මගේ ගෙදර හොඳට ආවරණය කරලා තියෙන්නේ මගේ පවුල මට විශ්වාසයි ඒක නිසා gedara උණුසුමයි ඔබ ඇතිට එන වහපන් ඒ නිසා මම මගේ ගෙදරක් නිසා මම සතුටු වෙනවා මම මගේ දරුවන් නිසා සතුටු වෙනවයි කියලා එයා නිකන් මේ අnder පානන දරුවචනාංශේ ළඟ කුටියක ඉඳගෙන උන්වංශ කියන මට හරක් නැහැ මට දරුවෝ නැහැ ඒ නිසා ඕන තරම් හැපෙන්න මට ගන්න නැහැ කියලා මේ කියනකොට මේ ගෝපාලකතුමාට ඇහෙනවා මේ බුදුහාමුදුරුවෝ හරියට මේ කියන එක අනිත් පැත්ත කියලා කියනවා. ඒව නැති තාක් මට බයක් නැහැ කියලා. පස්සේ ඒ ඒ දෙබස හරහාම මට පෙන්නලා දෙනවා අපි මේ අනිශ්චිත වූ යමක් ස්ථාවර tempatuක් විදිහට Taman හඳුනාගත්තොත් Tamanට අරසාවක් විදිහට හඳුනාගත්තොත් ඒ ගත්ත ස්ථා අනිශ්චිත දේ චලනේ වෙන්න වෙන්න වෙන්න විපරිණාමයටපත් වෙන්නපත් වෙන්න පරිණාමයටපත් වෙන්නපත් වෙන්න ඒ හා සමාන බයක් ඒ වස්තු අල්ලගත්ත කෙනාට වෙනවා. අපිට ආර්ථික විද්‍යාව උගන්වනකොට කියනවා අපි ඇමරිකන් ආර්ථිකය ස්ථාවරයක් කරගෙන ඇමරිකන් ක්‍රමයේ අනුගමනය කරන ගියොත් ඇමරිකාවට කිවිසුමක් යනකොට අපිට එම්බිරිස්සාව හැදෙනවා කියන්නේ. ඒක වළක්වන්න බෑ. මොකද අපිට එච්චරයි තියෙන්නේ. ඉතින් ඒකට කිවිසුම යනකොට දන්නවා. ඉතින් මෙහෙට එම්බ්‍රිසාව හැදිලා ඉවරයි. ඒ වගේ මොකක්ක හරි අපි රඳාපවතිලා තියෙන ඒ රඳාපැවතීම නිසාම කවදාක හොඳක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. යමක් නිස්සය කරගෙන ආශ්‍රය කරගෙන නිසා හටගත් දෙයක් තියෙනවා නම් ඒ දේ විපරිණාමයේ වෙන්න වෙන්න වෙන්න මේ මත සකස් කරපු සියලු සැලසුම් දෙදරලා යන නිසා ਸਰවඥයන් සඳහන් කරනවා නිශ්චිතාස චලිතං අනිශ්චිතාස චලිතං නැති. චලිතං අසති අසද්දි. චලනයක් නැති තැන ඒ ඒ ප්‍රසාද හිතට පස්සද්ධිය කියලා කියනවා. ඒක නිසා සද්ද වේදනා හිතවිලි මැදින් අපි ආනාපානය ඉස්මතු කරගෙන කට්ටක් අයින් කරන කට්ටක් ගන්නවා වගේ ඊට පස්සේ ආනාපානයත් තුනී වේගන යනකොට දැන් මට ඉල්ලෙන්න තැනක් නැහැ කියලා ඒක සතුටු වුණොත් විතරක් ඒ තුනි වෙන ආනාපානේ සූක්ෂම වෙන ආනාපානේ මත අනිශ්චිතව මේක මම මගේ කියා ගන්න දෙයක් නැති එක පිළිබඳව සතුටු වුණොත් අන්න ඒ හිතට තමයි අසද්ධිය කියලා කියන්නේ. ඒක එතකොට හේමම තැම්පත් වෙන්න පටන් අර ගන්නවා ආනාපානේ තැම්පතුවත් සමගව. ආනපනි තුනී වෙන්න තුනී වෙන්න යන්න යන්න හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා අපි සම්පූර්ණ චලිත වෙමින් තිබුණ හිත සාමාන්‍ය එක අරමුණකට දාලා චීකරු කරගන්න. ඊට පස්සේ අරමුණක් ගෙවෙන්න ඇරියට පස්සේ හිත ප්‍රසාදයටපත් වෙනවා. ඒකට ඒ චෛතසිකයට කියනවා පස්සද්ධි කියලා. ඒ පස්සද්ධිය සති නැතින හෝති. ඒ ඒ පස්සද්දී නැත්නම් ආනාපානෙ ගෙවිලා ඒ ඇති වෙන විවේකය, ඇති වෙන විස්රාමය, ඒ ඇති වෙන හුදකලා බව අගේ ආඩම්බරේ කරොත් ඒ යෝගාවචරයට මේ ඇති වෙන ශබ්ද පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් පහළ වෙන්නේ වේදනා පිළිබඳව මනාපව අමනාප පහළ වෙන්නේ නැහැ. හිතවිලි පිළිබඳව මනාපමනාප පහළ නැහැ. හැබැයි ඒ කියන්නේ වේදනා ශබ්ද හිතවිලි නැති එක නෙවෙයි. දැන් Tamange හිත මේකේ හොඳට තැම්පත් වෙලා තියෙනවා. ඒ අර ශාක්‍ය ජනපදයේ මිනිස්සුන්ට වගේ තමන් අදිෂ්ඨාන කරගෙන පොකුරු වැසට නොතෙමින්ද ඒක කොච්චර දෝයනවා Tamande එකේ නතු භාවයක් එන්නේ මේක මට වේවා මේක මට නොවේවා කියලා හිතේ ඒකට නතු වීමක් නැත්තම් ඒ වගේ හිත වශී කර ගන්න පුළුවන් ගතියක් නැතුව මේ නතිය නතු කියලා අපි සිංහලෙන් ගන්නේ බුදුජානක පාවිච්චි නතිය ඒ නතිය නැත්තම් නතු වීමක් නැත්තම් ඒන සද්දෙට ඇවිල්ලා පළච්චාවයි. මේන වේදනා ඔන්න ඇවිල්ලා පළච්චාවයි. හිතවිලි ඇවිල්ලා පළච්චාවයි කියලා ඒකෙන් අපි දුක් චිත්ත පීඩා ගන්න නැත්තම් ඒක පිළිබඳව මනාපමනාප දෙක නැතුවට කියනවා නැති නහෝති නතියා අසති ආගති ගති නහෝති ඒ විදිහට නතු වීමක් නැත්තම් ඒකට යෑමක් සහ ඒයින් ඒමක් ඇත්තේ නැහැ කියලා ඒක අපිට කියන්න වෙන්නේ ආනපන හොඳට සංසිඳිලා තැම්පත් වුණාට පස්සේ ඒ යෝගාවචරයට ඇතුළ පිට දෙක නැතුව ඇතුළක් පිටක් මමක් කුඹෙක් තිබුණොත් තමයි එතෙන්ට යamak මෙතෙන්ට යamak තියෙන්නේ. ඒ නිසා හොඳ සූක්ෂමව එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධියෙන් යෝගාවචරය හොඳට මේ ගෙවෙන ආනාපානෙ දිහා ඇහක් පිට ඇහක් තියාගෙන ඊටාම සූක්ෂම බලන් හිටියොත් ඒ ආනාපානෙක වෙනකොට යන පස්සද්ධියත් එක්ක මේ මම මේ මම නොවේ කියන ඒ සීමා මරියාදාවල් කඩලා යනවා. එතකොට එහෙ යනවා මෙහෙ යනවා කියන එක නැති වෙනවා. අන්න ඒ විදිහට ආගති ගති නැත්තම් එයාට උපතක් හෝ මරණයක් නැහැ කියලා බුදුහාම කියනවා. චතුපපත්ති නැති. ඊට පස්සේ මේ මිනිස්සු එතනම මේ සංසාරේ කෙලවරක් ලබනවායි කියලා ඒ මොහොතට ඉතින් මේක හරි විචිත්‍රව පෙන්වන්න පුළුවන් ආස්වාසය ඉවර වෙලා මම අනිත් පැත්තට කියනනම් ප්‍රස්වාසය ඉවර වෙලා එයා හොඳටම දන්නවා දැන් ප්‍රස්වාසය ගෙවිගෙන ගියා. තාම ආස්වාසය පටන් අරන්නේ ආන්නේ දෙක මැද කලබල නොවි හිත චංචලපත් නොවි මේක මේ සියලු ආස්වාස් ප්‍රස්වාස ගෙවුනා වගේ තත්ත්වයක් තමයි හැම වෙලාවෙම ප්‍රස්වාසය වල ආස්වාස වෙන්න ඉස්සලා අතරමැද තියෙන ගතියේදී තමන් <clears throat> කලකොලප්පංග වෙන්නේ නැතුව හොඳට ඒක අත්දකින්න පටන් අරගත්තොත් පේනවා ආශ්‍රයවල ප්‍රසවාසයට යන අතරවාරදී මේ ඇතුළත පිටත වෙන තිවීමක් මමය නැතිවීමක් මාන්නේ නැතිවීමක් තණ්හාව නැතිවීමට චිත්තක්ෂණයක ඉසුඹලන්ට ඉඩක් හම්බ නමුත් ඒක සමවදිනවයි කියන එක ඒක සමාදන් වෙනවයි කියන එක ඒක සාක්ෂාත් කරනවා කියන එක ඉතාමත් කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ඒ මොකද අපිට වෙලා තියෙන්නේ අර ආන ආශ්වාසය ගෙවිලා ප්‍රශ්වාසය එන්නේ ඉස්සලා කලබලයක් තියෙනවා. මැරෙයිද දන්නේ නැහැ. දැන් හුස්ම ඉවරයි නීගාවේ කැවිල්ලත් නැහැ. ඒ නිසා හරියට මේ උගුර ඉරවනවා වගේ. අන්නේ වෙලාවේදී මේ කෙලස් වල නිසා කෙලස් තමයි මේ දාහය ඇති කරන්නේ. කෙලස් තමයි මේ තැවීම ඇති කරන්නේ. නමුත් බැරිද මේක හොඳට බලලා දැකලා නොසලෙන මනසෙන් හිටියොත් ඒ චිත්තක්ෂණ ආස්වාස් ආස්වාස් දෙක අතරමැද මමෙක් හිටියොත් සැලෙනවා. නොසැලී හිටියොත් මම නැහැ. ඒක දිහා බලනකොට මම ආස්වාසෙත් නැහැ ප්‍රසවාසෙත් නැහැ. මේ දෙක මැද ඉන්න චිත්තක්ෂණයේ අවදින සතිමත් නම් අප්‍රමාදීන එළඹ වාසය කරනවා නම් උත්සන්න නම් ආසන්න නම් ඒ හැම ආස්වාද ප්‍රසවාස දෙකක් මැදම ඒ සංසාරේ කඩන්න පුළුවන් පුරුක් ටික පුරුක් කැඩෙන තැනක් තියෙනවා. ඉතින් මේ විදිහට ආස්වාද ප්‍රසවාස දෙක අතරේ මේ විදිහට කඩන්න පුළුවන් තුනීතනක් එහෙම නැත්නම් සංදිස්ථානයක් තියෙන කියලා දැනගත්ත කෙනාට ආස්වාද ප්‍රසවාසයෙන්ලා වේදනාවට මාරු වෙනකොට ආස්වාද ප්‍රසවාසයෙන් සද්දයකට මාරු වෙනකොට හිතවිල්ලට මාරු වෙනකොට හැම තැනකදීම මේ අතරමැද මේ දුර්වල ස්ථානේ පවතිනවා ඊට පස්සේ සද්දය අහගෙන හිටියා සද්දෙත් එන්නේ කඩ කඩ කඩ කඩ වෙලා වේදනත් එන්නේ කඩ කඩ කඩ කඩ වෙලා ඒ හිතවිලිත් එන්නේ කඩ කඩ වෙලා. ඒ හැම දෙකක් අතර මැදම මේ තියෙන ඒ ඡේදස්තරය සම්දිස්ථානය දැක ගන්නකොට කලබල වීමට තමයි කෙලස් කියන්නේ. ඒක තමයි බය කියන්නේ. ඒක තමයි අපි දකින්න ඕන කරන්නේ. ආහන එක දැක ගන්න නම් අපි ඉස්සලා ඉස්සලා ආනාපාන දෙකම ගෙවෙද්දී කලබල නොවි සිටීම පස්සද්ධිය ඇති කර ගැනීමට අවස්ථාවේදී පස්සද්ධිය වෙනුවට සැක පහල කරනවා. නින්දට වැටෙනවා. අන්න එහෙම වෙන්න දෙන්නේ නැතුව හිටියොත් එතකොට මේ යෝගාචරයට කියන්න පුළුවන් ආනාපානීය කරගෙන යනකොට වේදනා හිතිලි සද්ද එනවා. ඒකට මම හිත සලාගන්නෙත් නැහැ. ආනාපානීය ඇවිල්ලා වේදනා හිතිලි සද්ද නැතුව හොඳට ආනාපාන වෙනවයි කියලා ඒකට ආඩම්බර වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ආනාපානේ ගුරුසු තැනලා සියුම් තැනට යනවා සියුම් තැනලා අතිසූක්ෂම තැනට නොයි කිසිම තැනකදී මේක ස්ථාවරයක් ගන්නෙ නෑ මේක නිසා මම දැන් මෙතන ඉන්නේ අනම්මනම් මනින්න යන්නේ. අන්නේම වුණොත් ඉදිරි ප්‍රගතිය බාධා විරහිතව සිද්ධ වෙනවා. මේ කිසිම තැනක මම කියා ගන්න යන්නේ කිසිම තැනක මගේ කියා ගන්න යන්නේ කිව්වොත් ඒ මම මාගේ කියමන නිසාම ඒ භාවනා ප්‍රගතිය එතනම ලත්තනම ලොප් වෙනවා. ඒක නිසා අඛණ්ඩව බාධා විරහිතව ඒ භාවනාව යන්න නම් Taman දැනගන්න ඕනේ යම් තැනක මම කිව්වා නම් යම් තැනක මගේ කිව්වානම් යම් තැනක මගේ ආත්මය කිව්වනම් ඒ කියන හැම තැනකම ස්ථානීය ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක ස්ථානීය ක්‍රියාව කියන වචනේ භෞතික විද්‍යාවේදී අපිට ඉගැන්වුවේ ඒ කියන්නේ තනි පිත්තල තනි තඹ කම්බියක්ක කරන්ට් එක යනකොට ඒකේ සිංක් කැලක් අපද්‍රව්‍යයක් වශයෙන් තිබ්බොත් ඒ දෙක අතර මැද පොඩි කෝෂයක් ක්‍රියාත්මක වෙනවා ප්‍රවාහය කැඩෙනවා. ප්‍රවාහය ඒක නිසා බාධා වෙනවා. එතන රත් වීමක් ඇති වෙන එකට කියන ස්ථානීය ක්‍රියාව කියලා. ඒක හරියට මේ අනාකූල ප්‍රවාහයක කොතනක හරි හැප්පිලා දියසුලියක් එනවා. දියසුලිය නිසා ප්‍රවාහය කැඩෙනවා. අනිත් වගේ තමයි මේ භාවනා ජීවිතයේදී භාවනා කරගෙන යනකොට ඒ චිත්ත වීතිය දිගට යනකොට යම් තැනක දැන් මම කොතනද ඉන්නේ මම කවුද ආදි වශයෙන් මම මාගේ මගේ ආත්මය කියන ගිය තැනකදී මේ ස්ථානීය ක්‍රියාවට තමයි ප්‍රපංචකරණය කියලා කියන්නේ. ඒ ප්‍රපංචකරණය ආව ගමන් අර අනාකූල ප්‍රවාහයේ වලකිනවා. එතන එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒ කරකවෙන තැන තැනැත්තා කියන වචනේ ඉන්නේ උතනින් තමයි. ඒ තැන ඇත්තට තැනැත්තා කියලා අපි කියනවා. තැනැත්තෙක් නැති වෙන්න නම් මේක ඊගා ජවනිකාට මාරු වෙනවා. ඒක ඊගා ජවනිකාට මාරනවා. ඒක ඊගා ජවනිකාට මාරනවා. මම එක තැනක්වත් ස්ථාපිත කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ස්ථාවරයක් ගන්නෙ නැහැ. අල්ලා ඉන්නේ නැහැ. කියන මේ වෙනස් වීමට ඉඩ තියෙන ගතිය අරමුණේ ස්වයන් සිද්ධව සිද්ධ වෙද්දී යෝගාවචරගේ හිත ඒකට ලෑස්ති නැත්තම් යෝගාචරය නිත්‍ය අනිත්‍ය සංඥාව ඇතිකල යුත්තන නිත්‍ය සංඥාව කරන්න ගිහිල්ලා අනවශ්‍ය ස්ථානීය ක්‍රියාවක් ඇති කරනවා අනවශ්‍ය ප්‍රපංචකරණයක් ඇති කරනවා අනවශ්‍ය ඝර්ෂණයක් ඇති කරනවා අනවශ්‍ය තාපයක් ඇති කරනවා අනවශ්‍ය ගැටීමක් ඇති කරනවා අනවශ්‍ය කෙලෙසක් ඇති කරනවා ඉතින් ඒ නිසා අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් උත්සාහ කරන්න ඕනේ භාවනා කරනකොට ඒ මතුවෙන බාධක වේවා මතුවෙන සාධක වේවා කිසි එකකින් ස්ථාවරයක් ගන්න නැතුව හිමීට ඒක යන විදිහට යනවා ඉතින් ඒක ස්ථාවර ගැනීම සහ නොගැනීම පිළිබඳව ඒ සරුවචන් වහන්සේ ඒ වැඩ ඉන කාලෙ වෙච්ච සිද්ධියක් ඔය කසක සූත්‍රයේ සඳහන් කරලා තිනවා ඒ කසක සූත්‍රයේදී සරුවචනංශය මේ වගේ පිරිසක් ඉස්සරහා තියන හොඳට සුද්ධෙන් බණ කියලා දීගෙන යනවා මොනම දෙයක්වත් ආවට ඒක මේකෙන් හිත පීඩා ගන්න එපා මම කියා ගන්න එපා මගේ ආත්මය කර ගන්න එපා ඒක නිසා එහෙම කරගෙන හිටියොත් ඒ එසේ ප්‍රපංච කිරීම නැති නිසාම මම මාගේ ආත්මය කරගන්න නැති නිසාම මේක අනාකූල ප්‍රවාහයකට වැටෙනවා කියනවා. එතකොට මාර්යා කල්පනා කරලු දැන් නොබෝ වේලාවකින් මේකේ ඉන්න පිරිස නිවන් දකින්නවා. නිවන් දැක්කොත් එහෙම මගේ රාජ්‍යයේ බලය අඩු වෙනවා. ਸਰුවචනාංශිකේ බලය වැඩි වෙනවයි කියලා මේ භාවනාවට බාධා කරන්නේ. මේ මේ sannivedana බාධා කරන්න මාර්යා කඩාන වදිනවා පිරිස මැදට. එන්නේ දලදඬු ගොවියෙක් වගේ ඇඟ පුරා මඩ ගන්න කෙවිතක් අරගෙන කෙලින්ම සරුවචනාංශ ළඟට ඇවිල්ලා ආචාර කරන්න නැතු කියන ශ්‍රමණේ මගේ හරක් දෙන්න දැක්කද කියලා. මගේ හරක් දෙන්න කොයි කියලා. ඒතකොට සරුවචනාංශේ බලන කවුද මේ ලස්සනට මේ ධර්ම දේශනාවක් කරන වෙලාව කඩාවැදුණු කියලා බලනකොට මේ මේ කතාවේ හැටියට කියනවනම් පේන්නේ ගොවියෙක් නම් සර්වචන්දේ ඇතුළ පේන. මේ ඇවිල්ලා තියෙන්නේ මේ වැඩේට බාධා කරන මායයි කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේනවා පාපි මාර තොට හරකුන් ඇති වැඩේ මොකද්ද කියලා. උඹට මොකටද හරකුන් ඇති වැඩේ? එතකොට මායя දැනගන්නවා සර්වචන්දේ අඳුනාගත්තයි කියලා. ඉතින් ඒකෙත් ගන්න දෙන්නේ අඳුනාගත්ත ගමන්ම මායя සටනින් පරදිනවා. අඳුනගන්නේ නැතුව ඒ මාය මාව මාවාපාපු මායාවට අහු වුණා නම් බණ කියුණත් ඉවරයි සරුවචනාංශෙත් පිටපොට යනවා මායя දින්නම සරුවචනාංශේ එහෙම කරන්නේ මායя අඳුරගන්න. අඳුරගත්තට පස්සේ ඒ මායя සරුවචනාංශේට අඳුරයක් පානවා. එහෙම නැත්නම් නිකන් එයාගේ බලපුලුවන් කාරකමක් පෙන්වනවා. එයා කියනවා ශ්‍රමණේ ඔබ දැනගනින් ඔය ඇහත් මගේ නම් ඔය ඇහැට බෙන රූපත් මගේ නම් ඔය ඇහැට පහළ වෙන චක්කු විඥානයත් මගේ නම් උඹට කොහෙ ගිහිල්ලවත් මගෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ ඔබ දැනගනින් ඔය කනත් මගේ ඔය ශබ්දත් මගේ ඔය ශබ්ද නිසා කනේ ශබ්දනේ පාල වැඩිම නිසා පහළ වෙන සෝත විඥානයත් මගේ උඹ මේ නෑසය දිව කය කියන මේ ඉන්ද්‍රියනොත් මගේ ඒවට තියෙන ගන්ධ රස පහසත් මගේ ඒකෙන් පහළ වෙන මේ මුත මේ විඥානයත් මගේ ධර්මත් මගේ හිතත් මගේ ඒ නිසා භාවන මනෝවිඤ්ඤාණයත් මගේ නිසා කොහෙ ගියත් ඔබට මගෙන් ගැලවෙන්නේ නැහැ කියලා. ඒතර සරුවචනාංශේ මාර්ය මස්සිනා තරහ කරගන්නෙත් නැතුව සංඝයාට නොකිය කියන ඔන්න බේරෙනවනම් මේ විදිහට කරපන් කියලා මාර්යාට කියනවා මස්සිනා යමෙක් මේක මගේ හැ කියනවනම් යමෙක් මේක මගේ රූප කියනවනම් යමෙක් මේක මගේ විඥානය කියනවනම් එයා ළඟට ගිහලා අඬහර පාපන් යමෙක් මේක මගේ කන කියනවා නම් යමෙක් මේක මගේ ශබ්ද කියනවා නම් යමෙක් මේක මගේ සෞත විඥානය කියනවා නම් යාළඟට ගිහිල්ලා කියපන්. මේක මේ මම වින්දේ මම රස වින්දේ පහස වින්දේ ගඳ වින්දේ මේ ඉඳුරන් මගේ මේ ඒ ඒ අරමුණු මගේ ඉන් පහළ විඥානය මගේ කියනවා නම් යාට ගිහිල්ලා කියපන්. යමෙක් මේ හිත මගේ මේ අවබෝධ වෙන ධර්ම මගේ මනෝ විඥානය මගේ කියන කියම්ම මම කවදාකවත් මේකක්වත් මගේ කියාගන්නේ නැහැ. ඒ නිසා ඔබ දැනගනින් මම ගිය පාරේ හුලඟක් උඹට අල්ලන්න හම්බෙන්නේ නැහැ. එච්චර අපිට කරන්න තියෙනවා. අපිට ඇහැ නැති කරන්න බෑ. ඇහැට ලැබෙන රූප නැති කරන්න බෑ. ඇහැට පහළ වෙන චක්කු විඥානය නැති කරන්න බෑ. ඉතින් යම් කෙනෙක් ඉන්ද්‍රිය দমনය කියලා කියන්නේ ඇහැ සංවර කරනවා කියලා කියන්නේ ඇස් දෙක වහගෙන ඉන්නවා. එහෙම නැත්නම් රූප පෙන්වන්න නැතුව ඉන්නවා නැත්නම් හිතට රූප පෙන්ලා චක්කු විඥානය ඇති නොවි ඉන්නවා කියන එක නම් ඒක බුදුහාමුදුරු කියන එහෙනම් පොට්ටියෝ තීරම රහත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒක නෙවෙයි ඇහ මේ සංවර කරනවායි කියලා කියන්නේ තමන් දන්නවනම් මේ වෙලාවේ මගේ හිත ප්‍රපංචකරණය සිද්ධ වෙන්නේ ස්ථානීය ක්‍රියාව සිද්ධ වෙන්නේ හැප්පෙන්නේ ගැටෙන්නේ ඇහැකුයි රූපෙකුයි හිත තියෙන්නේ චක්කු විඥානය කියලා ඒ ලොකු ඉදිරි පියවර ලොකු අවබෝධයක්. නමුත් ඒක මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියා ගන්න නැතුව ඉඳ අපි බොහෝ ඡය පුහුණු කෙරුවොත් රූප දැක්කයි කියලා කෙලසෙන්නේ නැහැ. ශබ්ද ඇහුවයි කියලා කෙලසෙන්නේ ඒ දකින අහන දේවල් මතින් ඇතිවෙච්ච මම දැක්ක මේක මගේ දැක්ක හොඳයි දැක්ක සුබයි දැක්ක මංගලයි කියන මේ ප්‍රපංච ටික විතරයි කෙලස් කියන්නේ. දකින රූපේවත් ඇහවත් චක්ක විඥානේවත් නෙවෙයි. ඒ නිසා හරි ලස්සනට මේක පට්ට ගහලා පෙන්වන්න පුළුවන් පතුරු ගහලා පෙන්වන්න පුළුවන් විශේෂ කරලා පෙන්වන්න පුළුවන් රූපය කියන්නේ ඇහෙන් පරිබාහිර දෙකක් කියලා ගන්නකො ඇහෙන් පරිබාහිර දෙයක් ඒක ඇවිල්ලා ඇහැට වදිනකොට ඒක බොහොම විචිත්‍රයි නං හිත එතන පහළ වෙනවා අපි ඒකට කියනවා චක්කු විඥානය කියලා ඉතින් මේ චක්කු විඥානය වෙනකොට මේ පුද්ගලයා සතියෙන් ඉන්නවනම් මේ තමයි ඒ ඒ රූප ඇවිල්ලා වදින ඇහි චක්කු ප්‍රසාදය ඒකට වැඩිච්ච අරමුණ තමයි මේ කහ පාට නිල් පාට රවුම් හතරස් ආදී රූප ඒ නිසා මම දැන් බලන හිතක ඉන්නේ කියලා දැනගන්නකොට පේනවා අපිව කලබල වෙන රූපේ තියෙන්නේ Tamange පරිබාහිරව ඒක ඇවිල්ලා තමයි මේ ඇහි හිත පහළ වෙන්නේ නමුත් මේ රූපේ දැක්ක හොඳයි හෝ නැදක්ක හොඳයි කියලා හෝ රූපේ මංගලයි හෝ අමංගලයි කියන කෙලෙසේ පහළ වෙන්නේ ඇතුලේ ඉඳලා පිටතට. ඒක තමයි ළඟ තියෙන දෘෂ්ටි මත හිතුම් පැතුම් මත ආශවානුසේ ධර්ම මතින් පහළ වෙන්නේ. ඉතින් අපිට මේ පිටින් ඇවිල්ලා ඇතුළට එන රූප මට්ටම් කළ ලෝකේ සදාචාර කරනව වෙනුවට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වෙලාවේදී ඇතුළෙන් පිටතට යන මේ ආශාව, ඇතුළෙන් පිටතට යන මේ හොඳ නරක, හරි වැරදි කියන මනින ගතිය ගැන පරිසංවයන් ඉච්චරයි කල යුත්තේ. ඔබ පොළව ගොරෝසුයි කියලා හංගෙලන්න යන්න එපා. ඔබ දෙනපොතක් දාගන්න. ඔබ සෙරිපු දාපම හැමතැනම සෙරිපු දෙක යනවා. ඒ වගේ රූපයක් දකින්නකොටම දකින්න රූපේ මතින් ආශාව තරහව පහළ වෙන එක සරුවත් යන අතර සිද්ධන. ඒකයි කියන්නේ දිත්තං අහං දානං දැකීම මට වෙනවා. ඒ වගේම මම මේක විනිවිද දකිනවා මේ දැකීම මතින් මගේ හිතෙන් දැන් මේක හොඳයි කියලා පහළ වුණා නරකයි කියලා පහළ වුණා මංගලයි දුමංගලයි කියලා පහළ වුණා ඒකත් දකින්න ඒක තමයි පෘථජ්ජන නොදකින්න දේ. පෘථජ්ජන දකින්නේ මේ රූපේ නිසා මම කෙලසුණා. මේ පාරායිනේ මේ ඒ නිර්වත් රූප දාලා තිබ්බට පස්සේ ඉතින් පෙළපාල යන අපේ හාමුදුරු. ඒ වයින් කරපල්ලයි. අපි හාමුදුරුවන්ට නිකමට අත්හිතෙන්නේ අපි බුද්ධ පුත්‍රයෝ මේවා දැක්කට කෙලෙසේ තියෙන්නේ රෙද්දාසේ නෙවෙයි. මේ Tamange හිතේ කියන එක කියන්නේ ගියොත් අලි විශාල රණ්ඩු. ඉව වහන්න පිරුවට ඇඳට මොකද මේක වැහෙන්නේ ඉතින් මේක මේ ලෝකෙට මරගාතේ ලෝකෙට ගෙදෙට්ට මරගාතේ ලෝකෙට පරකාස කතාව. ඉතින් ඒ නිසා ධර්මයේ දන්න කෙනාට ලොකු කෙනහිල්ලක් තියෙනවා මේ සූත්‍රවල. අපි මේ බාහිර ලෝකේ නේද මේ මට්ටම් කරන්න හදන්නේ ලෝකේ නේද හංගෙලන්න හදන්නේ සෙරපු දෙයක් දාගන්න වෙන්නේ. ඒ නිසා ඊටාමත් ලස්සනට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී හරොත්තන්සේ සඳහන් කරලා තියෙනවා ඒ රූප නොබලා ඉන්න එක නෙවෙයි ඇස් නැති එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒක බලලා මේ දැකීම නිසා uppannam මනාපං uppannam අමනාපං මට මනාපේ පහළ වුණා මට අමනාපේ පහළ වුණා ආන්න එක දැනගෙන යම් සංවරයකට එනවා චක්කුණා රූපන් දිස්වා නේව න නිමිත්තක් ගායි නානු ව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරය ආපජ්ජති. මේක දිහා බලලා දකින්න රූපය ගැන මම මේ කතා කරන්නේ. රූප දිහා බලලා ඒ රූපය දැකීම නිසා පහළ වෙන්න ඉඩ තියෙන කෙලස් පහළ නොවීම පිණිස කළ යුතු දේ ਸਰුවචනාංශ කියන්නේ රූපේ නිමිටි ගන්න එපා ව්‍යංජන ගන්න වෙන්න එපා අනුව්‍යංජන ගන්න එපා ඒ රූපේ දැකලා ඒක කහ පාටද නිල් පාටද දිගද කොටද ආදි වශයෙන් නැවත නැවත ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගියොත් ඒ කියන්නේ අනිවාර්ය ප්‍රපංචකරණය සිද්ධ වෙන රූපෙත් එක්ක බැඳීමක් සිදු වෙනවා එක්ක ද්වේෂයක් නිසා තමයි ඒ රූපේ ව්‍යංජන අනුව්‍යංජන ගන්නේ මේ රූපේ එන්නේ යණ්ඩයි ඇවිල්ලා පළච්චාවයි කියලා ඒ රූපේ මතින් පහළ වෙන්න පුළුවන් කෙලෙස් පහළ නොවීම පිණිස කටයුතු කිරීම තමයි සීක පුද්ගලයේ තියෙන ශික්ෂාව වෙන්නේ. ඒක රහත් වුණාට පස්සේ චීනාශ්‍ර වුණාට පස්සේ ਸਰවඥයන් සඳහන් කර තියෙනවා චීනාශ්‍රයන්ට සාතන් වංශයට පුදුම ආශ්චර්ය ධර්මයක් තියෙනවා. ඒ මොකද්ද? අසුබ දෙයක් දැකලා මොකක් හරි බලුවමනයක් හරි ගැරඬිකුණක් හරි මොකක් හරි එකක් දැක්කයි කියලා හිතමු. ඒක දැකලා ඉවරලා ඕන්නම් ඒක සුබ සංඥාව පහල කරගතයි. ඕන්නම් අසුබ සංඥා පාල කරගන්න පුළුවන් ඕන්න උපේක්ෂා වෙන්න පුළුවන්. ඒක තමයි උන්වහන්සේට තියෙන විකූර්ණිය නැත්තම් මේ ආශ්චර්ය ධර්මය ඒක දිහා බලලා ඒකේ තියෙන පිළිකුල් සහගත ගතිය බැඳෙන්නේ නැති ගතිය ඒ නිසා තමයි රාගයක් දේශයක් මේකේ පහළ වෙන්නේ නැහැ නේද කියලා ඕන්නම් ඒකේ තියෙන වටිනා නිමිත්ත ගන්න පුළුවන් අසුබ නිමිත්ත ගන්න පුළුවන් ඒක මතින් සුබ සංඥාව ඇති කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඒක අසුබ වශයෙන්ම දකින්න පුළුවන් නැත්නම් මධ්‍යස්ථ වශයෙන් දකින්න පුළුවන්. ඒක හොඳ ලස්සන ප්‍රීමනාප දර්ශනීය රූපයක් දැකලා ඒකේ අසුබේ දකින්න පුළුවන්. ඒකේ සුබේ දකින්න පුළුවන් උපේක්ෂා වෙන්න. එතනදී තියෙන්නේ ඒ දකින රූපය මත නෙවෙයි පහළ වෙන කෙලෙස් වල කතාව යන්නේ ඒ කෙරෙහි තමන් වගුරුවන තමන් දක්වන ආශයනුසය දෙක. ඒ නිසා රූපය කියන්නේ පිටේ ඉඳලා සෝත ප්‍රසාදයට අයල වදින එකක්. ඒක ගැන අපි මේ ලෝකෙදී මට්ටම් කරන්න දැන් සදාචාරවාදීන් හරියට දඟලන්න මොසරුවත් යනසි කියන පරිස්සම් වෙන්න ඕනේ. ඒක චක්කු ප්‍රසාදේ වැදුනට පස්සේ තමන්ගේ හිතින් ඒකට දෙන අගේ ආඩම්බරේ. සුබද අසුබද හරිද වැරදිද හොඳද නරකද ධාර්මිකද අධාර්මිකද කියන එක කැළම රූපයට අදාළ ගතියක් නෙවෙයි. ඒක තමා විසින් දෙන ඒකට ආරෝපණය කරන අගේ ආඩම්බරේ. ඉතින් අපි ඒ බලන කෙනා හිතන්නේ නෑ බලන ඔක්කොටම මේ විදිහටම තමයි හිතෙන්නේ කියලා Taman හිතා ගන්නවා. ඒ මේ කබරගොය තලගොය කරගැනීම Taman කන්න ඕනවට. තව කෙනෙක් බලනකොට තව කෙනෙක් බලන්න වෙන තාලයකට. ඡා එකම රූපෙට ඕනේ සුබ සංඥා අසුබ සංඥා පහල කරන්න පුළුවන්. අන්න එතනදී ඒ රූපය හෝ ඒ රූපේ දැකීම නිසා Tamanගෙන් පහළ වෙන ඒ වෙලාවේ සුබේ පාලනකට පස්සේ අසුබෙ ඉන්න ඉඩ තියෙනවා. මධ්‍යස්ථ ඉන්ද්‍රිය නිසා සුභේමයි ආවේ සුභේමයි එන්න ඕනේ ඒක මම ඒක මගේ ඒක මගේ ආත්මය කියලා දැඩි ග්‍රහණයට ගියොත් ඒකට ප්‍රපංචකරණය කියලා කියනවා. ස්ථානීය ක්‍රියාව කියලා කියනවා. ඝර්ෂණය කියලා කියනවා. අන්න ඒක ඇඟිලා ඒක දැනගෙන කොතන කොතනද Tamange හිත වැඩියෙන් ලැබුම් ගන්නෙ කොතනද හිත මේ වැඩිපුර ආශ්‍රය කරන්නේ ඒ අනුව කී හැකි තමන්ගේ හිතේ තියෙන රාගයට නිශ්චිත ගතියක්ද ද්වේෂයට නිශ්චිත ගතියක්ද කියලා ඒ නිසා එව්ව නොදැක්ක භවනා කරන්නත් බෑ නොදැක නිවන් දකින්නත් බෑ ඒක දකින්න ඕනේ දැක්කට පස්සේ තමන්ගේ චේතනාවලින් විරහිතව තමන්ගේ සම්පජඤ්ඤයෙන් තොරව ඒක දැකීම නිසා තමන්ගේ හිතේ ඇති වෙන මේ පෙරලිය තමන්ගේ හිතේ ඇති වෙන මේ ගලන ඕජාව මෝදු වෙන ගතිය පිට කෙනෙක් දකින්නාසේ දැක්කොත් ඒක සරුවත්යි. නැත්නම් ඒක ක්ෂීණාශ්‍රවයි. මෙන්න මේ ගතිය අපිට බුදුහාමරන් ඉල්ලන්න බෑ. මේක අපිට පොතෙන් බල්ලන් ගන්න බෑ. ආශිර්වාදකින් ගන්න බෑ. පතල වැඩක් නෑ. කරලා කරලා කරලා කරලා තමයි තීරුම් අරගන්න ඕනේ මේ මතුවෙන දේ කෝක වුණත් ඒ දේ මත තමන් ආරෝපණය කරන ආකල්ප අගයන් ආඩම්බරයන් මම කියාගත්තොත් මගේ කියාගත්තොත් ආත්මී කරගත්තොත් සභාවකට යෝජනා වෙච්ච දෙයක් ස්ථිර කරපු ගමන් සභා සම්මත වෙන්න ආසේ. Taman ඒකට බඟ වෙන්න වෙනවා. මේ කොච්චර යෝජනා ආවත් සම්මත උනේ නැතිනම් සභා සම්මත නැහැ. මෙතනින් තමයි මාතයට අහුවෙන්නේ නැතුව පැන යන තැන. ඒ සභා සම්මත නොකර සිටීම පෘථග්ජනය හිතන්නේ චපල ගතියක්. ඒ මතුවෙන්න මම මොනවාරි මේකට අදහස් ප්‍රකාශ කරන්න ඕනේ මම මේකට මේ විදිහට අපේ අම්මා මට කියලා තියෙන්නේ මෙහෙමයි ඉස්කෝලේදී කියලා තියෙන්නේ මෙහෙමයි සදාචාරය කියලා තියෙන්නේ මෙහෙමයි කියලා අපි වහාම විනිශ්චය කරනවා විනිශ්චය කරපු ගමන් අර යෝජනා ඉෂ්ටිර කරපු මිනිසයා වග වෙන්නාසේ Taman මේ අනවශ්‍ය වගවීමකට ලක් වෙලා අනන්ත අප්‍රමාණ සංසාරයක් දුක් විඳින්නේ අන්නේමට පත් නොවි සිටින ප්‍රතිපදාවට අපන්නක ප්‍රතිපදාව කියලා කියනවා ඒ වගේ දෙයකට වහවහ පත්වන එකට කියනවා ඒ අහුවෙන ප්‍රතිපදා එහෙම නැත්නම් කෙලස් කරන ප්‍රතිපදා නිසා කිසිම කෙනෙකුට ලෝකේ තව කෙනෙකුට චෝදනා කරන්න බෑ උඹට මේ රූපේ දැකලා ඒකට කැමති වෙන්න ඕනේ කියලා. ඒ වෙනත මේ රූපේ දැක්කම ඔබ අකමැති වෙන්න ඕනේ. ඒක අපේ සම්ප්‍රදාය කියලා කද්දාකවත් ගහපා දෙන්න බෑ. ඒක අපිට හම්බෙලා තියෙන මානව අයිතිවාසිකමක්. නමුත් අපි කොච්චර නතුද කියනවනම් ඒ රූපේ දකින්නට අනිවාර්යයෙන්ම තරහ එන ගතිය. මේ රූපේ දකින්නට ආස වෙන ගතියට අපි කොච්චර බැඳිලා තියෙනවද ඒ නිසා අපිට සංසාරගත ජම්මාන්තර වෛරක්කාරයෝ ඉන්නවා. ජම්මාන්තර ප්‍රේමාන්තයෝ ඉන්නවා. නැත්නම් කැමැතියත් ඉන්නවා. මේ දෙක තියෙන තාක්කල් කෙනෙකුට කැමති වෙනවා කෙනෙකුට අකමැති වෙනවා කියලා කියන්නේ ඒක තමයි අපේ ඉස්තහවරය. ඒක තමයි අපි මේ මුක්කුව ගහන තැන, හේතු වෙන තැන. ඒ හේතු වෙන තැන තියෙන තාක් මායя අවකාශ ලබනවා. මායя කොක්ක ගහ ගන්නවා. නැත්නම් සංසාරේ ඔය ස්ථානීය ක්‍රියාව කියන නැත්නම් ප්‍රපංච කරනවා කියලා කියන දිවිසුලි කරගෙන පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරනකොට අපිට බාහිර අරමුණු මතින් මේක තේරුම් ගන්නවා කියන එක ටිකක් අමාරුයි. හරි සංකරයි. නමුත් මූල කර්මස්ථානයේ මතින් ඒකට ඒක මම කියා ගන්නතු, ඒක මගේ කියා ගන්නතු, ඒක මගේ ආත්මේ නොකරගෙන ඉන්න තියෙන ඉඩ ටිකක් අනික් අරමුණට වැඩිය වැඩි. ඊටත් පස්සේ අරමුණු විපරිණාමය වෙලා තුනී වෙලා ඒක ඒකත් ව්‍යංජන අනුව්‍යංජන නැත නානු ව්‍යංජනක් ගායි හොතී නිමිත්තක් ගායි හොති නානු ව්‍යංජනක් ගායි හොති. Taman එකේ නිමිත්තක් ගන්නෙත් නැහැ ව්‍යංජන අනු ව්‍යංජන ගන්නෙත් නැහැ. පර්යංක භාවනාවේදී නිමිත්ත නැති වේගන යනකොට ව්‍යංජන අනු ව්‍යංජන නැති වේගන යනකොට මේක Tamanට මේ මම මාගේ නොකියා ගැනීමට හොඳම ප්‍රස්තාවක් නේද කියලා එකට සතුටු වෙලා නැත්නම් ඒකට සතුටු වෙනවා කියන වචනේ තිල්ල අස් කරගන්න වෙනවා මෙතෙන්ඩයි මම මේ භාවනා යන්න හදන්නේ සරුවචනස අපි ගෙනියන්න හදන්නේ මේකටයි මෙතෙන්දි හිත නින්දට වට ගන්න එපා මෙතෙන්දි හිත සැලෙන්න දෙන්න එපා මෙතෙන්දි හිත ඒකාකාරී බව නිසා පසු බාහන්න දෙන්න එපා. නීරස කරගෙන පසු බාහන්න එපා. මෙතන અભීතව මේක හරහා යන්න ඕනේ කියලා ගියොත් එතන ලොකු පිම්මක් පයින්නවා යෝගාවචරය මේ කායනුපස්සනාව සම්බන්ධව. දැන් රූප ධර්ම සම්බන්ධව. මේ කොටිම්ම කියනවනම් අපේ මේ පංචස්කන්ධේ රූප කෙලවරින් මායя අපි අල්ලගන්න තියෙන ඉඩ නැති වෙනවා. හැබැයි තාම වේදනා සංඥා සංකාර තියෙනවා. ඒ නිසා අපි ওই විදිහට ඊට පස්සේ වේදනා සංඥා දෙක නැති කරගන්නවා. එක එක නැති කරලා මායයට අල්ලා ගන්න තියෙන ඉඩ අපිට කොක්ක ගහ ගන්න තියෙන ඉඩ නැති කරගෙන යන වැඩපිළිවෙලකින් කෙරෙන්නේ මේ සලායතන නිරෝධය කියලා කියන බරපතල වචනේ එක දවසක් ඒ රජුරෝ ඉදිරියට අහු වුණාලු රාජනීතියට මරණ දඬුවමේ නියම කරන්න සුදුසු වැරද්දක් කරපු මිනිහෙක්. ඉතින් මේ මනුස්සයාට රජුරන්ට ෂුවර් නැතුළු මේ මනුස්සයා ඇත්තටම වැරද්දක් කරාද නැද්ද කියලා නමුත් ඒ උතාවියේ අධිකරණේ තීන්දුව කරන්න ඕන ඊට පස්සේ පිටියට දාලා මේ මැද මිදුළු වගේ තැනකට ඌරේ කිවලු මේ ඌරා මරපන් යම් ආකාරයකට උඹ මරන්න ඕනේ රාජනීති හැටියට ඒ විදිහට උඹ මරනවා කියලා. මේ ඌර මරම මරනවා. ඊට පස්සේ අර වලිගෙන් අස්සලා අරගෙන පොළවේ ගැහුවා. ඉතින් අර මනුස්සයට වලිගි නැහැ. ඉතින් රජුරවන්ට බෑ තීන්දුවක් කරන්න. දැන් නිදාස් කෙරුවා. දැන් ඉතින් මහරයා ඇවිල්ලා අල්ලන්නේ වලිගේ තිබ්බොත්. කියන ඒක පිට වෙයි යමතෙට. මෙතෙන්දි ගැලවෙන්න නම් වලිගෙන් අල්ලා ගහන්න ඕනේ තැරි ගහින්න ගහන්න. ඒකල රජුරණ කියන්නේ ওই තරම තමයි මාත් මැරෙන්න කැමති. අන්නේ විදිහට එක ස්කන්ධයක් අඩු ගන්න. රූප ස්කන්ධය පිළිබඳව කායනුපස්සන පිළිබඳව එහෙම නැත්නම් ඒදී ගෙවම් කරලා ආනාපානි කියලා කියන්නේ කාය සංස්කාර කියලා කියන්නේ. නැත්නම් රූපේ පිළිබඳව අන්තිම නැට්ට ඒකත් ගෙවම් කරනකම් භාවනා කරන වෙලාවදී අපි කොච්චර බය වෙනවද කියලා බලන්න. කෙලස් කියන්නේ මේකට අපි කොච්චර සහලවනවද කොච්චර කමඨාන් සුද්ධ කරන්න ඕනද කොච්චර මේ වෙන දේ විස්තර කරන්න අපහසුද වචන නැද්ද? ඒ වගේම මේකයි විස්තර කළ යුත්තේ කියලා දන්නේ නැද්ද? ආන මෙතෙන්ද අපිට පොඩ්ඩක් ටෝච් එක ගහලා වගේ එලි කරගන්න පුළුවන් නම් තමන්න තේරේ එතෙන්ට එනකොට එතෙන්ට ගෙඩෙන්ට භාවනාව අපි සෑහෙන ක්‍රමසහවිදි රාශියක් පාවිච්චි කරන්න වෙනවා අනවශ්‍ය දේ අනවශ්‍ය වශයෙන් නොසලකා හැරීම. අනවශ්‍ය දේ අවශ්‍ය දේ විදියට සලකන්න පටන් අරගත්තොත් තද බල අමාරුක වෙනවා. ඒ අමාරුව මායя කරන දෙයක්වත් කවුරුත් කරන දෙයක් නෙවෙයි Tamanගෙම ඒ ධර්මතා පිළිබඳව ඇති දෘෂ්ටියේ ධර්මතා පිළිබඳව ඇත්තා වූ සංකල්පේ වැරද්දක් මිස ඒ ධර්මයෙන් අපිව සංසාරට ඇදලා දාන්න නෙවෙයි. එනතන් ඒ ධර්මයෙන් අපි නිවන් දක්කන්නත් නෙවෙයි. එනදී කොයි අතරද හරව ගන්නවද කියන එක තමයි මේ දක්වන ආකල්ප මත තමයි රඳා පවතින්නේ. ඒ නිසා මේ වගේ ප්‍රශ්නෝදී සරුවචන් වහන්සේ නිකං පෘ탁ජනෙක් ඉදිරියට ගිහිල්ලා නිකං කමට අහංසුද්ධ කරගන්න හදන ගොන්න මට වෙච්ච දේ මම ගියේ මෙන්න මෙහෙමයි කියලා කියලා දෙනවා. හැබැයි ඒ කියලා දෙනකොට හරියට කේල් ගෙඩික පොත් ඇරලා මන්දේ පමණක් ආපන් පොත්තත් එක්ක කන්න එපා කියන වගේ මෙතෙන්ටි මිනිස්සු අහුවෙන තැන් පෙන්වලා දෙනවා. මේ අරමුණු භාවනා කරන යනකොට සද්දයක් ආවම ඒක පිළිබඳ ව්‍යවෘත වුණොත් ප්‍රපංච කළොත් අනිවාර්යයෙන් මේකෙන් උසල අපි පොළේ ගන්නවා. වේදනාවක් එනවා. ඒ වේදනාව අරගෙන අපි මේකේ වේදනාවක් නැතුව නෙවෙයි සරුවචනanse කියන මම වේදනාවක් නැතුව නෙවෙයි මේ කතා කරන්නේ. වේදනාවක් තියෙනවා. නමුත් ওই වේදනාව ප්‍රශ්නයක් කරගන්නේ චිත්ත පීඩාවක් හිත කරදර ගන්නේ ඒක වේදනාව වෙන්නේ ඒකටම නෙවෙයි. අපි මේ වේදනාව ආහාර කරගෙන එතන චිත්ත පීඩා කරගන්න තත්ත්ව ගන්නෙ. හිතවිලි ආවට ਸਰවඥාන්සත් හිතවිලි එනවා. උන්වහන්සේ ඒකෙන් කොනක් තියාගන්නේ. ඒක මේ ප්‍රපංච කරන්න හේතු කරගන්න නිසා මායයට අවිල අවකාශ ලබන්න බෑ. ඒ නිසා අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ අඩු ගන්න මේ කායන පස්සනාව සම්බන්ධව නැත්නම් ආනාපාන සම්බන්ධව මේ ගිවං කරන ක්‍රමයේ ගෙවෙද්දී ඒකමයි පස්සද්ධිය කියලා කියන්නේ ඒක වෙනකොට ඇතුළත පිටත නැතින නැතියක් කියන්නේ නැහැ නැතියක් නැත්නම් යෑමක් කීමක් නැහැ යෑමක් කීමක් නැත්නම් එතනම සංසාරේ කෙලවර වෙනවා එනිසා මේක සංසාරේ කෙලවර නැත්නම් සලායතන නිරෝධය එහෙම නැත්නම් ශූන්‍යතාවය එහෙම නැත්නම් නිබ්බාණය මේ ඒකේ ලේසියක් කියලා සතුටු වුණොත් අපිට යන්න පුළුවන් ඉස්සරහට වේදනා සංඥා එහෙම නැත්නම් චිත්ත සංකාර පැත්තට එනිසා මේ කාලකාරාම සූත්‍රයේ ආශයෙන් ඉදිරිපත් කරන මේ කොටස් හරහා මේ කරගෙන යන භාවනාවට මේ විදිහේ නවාර්ථකතනයක් දී ගන්න පුළුවන් නම් ඒක මම හිතනවා බුදුහාමුදුරන්ගේම දක්ෂකම වගේම මේක අහලා තේරුම් ගන්න එක්කනාගේ සෑහෙන කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද සහිතව අත්දැකීම් රාශියක් කරා තේරුම් ගන්න ඕනේ. තේරුම් නොගත්තයි කියලා අභව්‍ය වෙනවයි කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන නමුත් තීරුම් ගත්තොත් ඒ තීරුම් ගැනීමට බුදුහාමුදුරත් එක්ක දරුවත් තවත්නුර හිටියත් එකයි එහෙම නැත්නම් මේ නිසන් වනේ භාවනා කරුවත් එකයි අවුරුදු 2006 කට පස්සේ වුණත් ඒ තියෙන ධර්මයේ තියෙන කහ කැල දෙකට කැඩුවා වගේ තියෙන සජීවී ගතිය ඔය අපි හිතන විදිහට වයස නිසා කාලය නිසා හෝ දේශය නිසා කුණු වෙන જાතිකක් නෙවෙයි පුෂ්කන જાතිකක් නෙවෙයි අන්න එවැනි සජීවී ධර්මයකට තමන්ගේ මුත්තේ සීලෙන් සමාධිය ප්‍රඥාවෙන් එහෙම නැත්නම් සද්ධාවෙන් විදියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරලා ඒ ධර්මයේ තියෙන ඒ සජීවී ගතිය තව තවත් දියුණු කරගත්තොත් ප්‍රධාන වාසි දෙකක් වෙනවා එකක් තමන්න කවදා නොදැක්ක විදියට මේන සෑම බාධකයේම බාධකයකම තියෙන සාධක ස්වරූපයක් ගන්න පුළුවන් ඒ වගේම ඉදිරිපත් කරන ආදර්ශය නිසා මත්තර භාවනා කරන කෙනෙකුට වුණත් හොඳ පූර්ව ආදර්ශයක් සාසනික වශයෙන් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා මේ කරගෙන යන වැඩේම මේ සුත්තමේ චින්තාමේ ඥාන මාර්ගයෙන් අනුග්‍රහ කරලා ඒ අභ්‍යන්තර සායත සාසන බාහිර සාසනිය උපවත් කරගන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා.